නැයි අවසර අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම සාකච්ඡාවක ස්වරූපයෙන් ඒක සඳහා පොඩි අඳුනා දීමක් කරනවා නම් හැමදාම වගේ මම නිසරණ වණීදී භාවනා වැඩමුළුවක් පටන් අරගෙන කරන පළවෙනි ධර්ම සාකච්ඡාවේදී කරන කරුණු තුනක් තියෙනවා මම ඒ ටික කැමැති මතක් කරන්න අද මෙහිදීත් පළවෙනි එක තමයි අපි මේ විශේෂයෙන්ම භාවනා දිනේ සඳහා පැමිණිච්ච සිල්ලත් එක පැත්තෙන් බලනකොට මේනකොට මේ දුටුගම්නු භාවනා මධ්‍යස්ථානයේ උපස්ථාන තුනක් එයන්ට කිරිලා තියෙනවා කියලා මම හිතනවා. පළවෙනි එක තමයි සීල් සමාදන් කරලා තියෙනවා. ඒ නිසා අපි ඔක්කොම දැන් අට සිල් මට්ටමේ ඉන්නවා සිල්ලත් අංග පැත්තේ. දෙක හැම කෙනෙකුටම භාවනා උපදේශ පටිගත කර දේශනාවක් මාර්ගයේ ලැබලා දීලා තියෙනවා. සමහරට තේරෙන්නේ නැති සමහරට තේරෙන්නේ නැතුව ඇති කොහොමරි ඒක අපිට නැවත නැවත දෙන්නත් පුළුවන් මෙහිට එනකොට අපි අනිවාර්යයෙන්ම කළ යුතු ප්‍රධාන අංගයක් වශයෙන් සලකනවා. තුන්වෙනි එක තමයි මේ වැඩමුළුවේ දිනචරියාව සහ වැඩමුළුව කාටවත් බාධාවක් නොවන විදිහට පවත් ගන්න තියෙන ඇවතුම් පැවතුම්. අපි ආ නීති පද්ධතිය කියලා කියමු. ඉතින් මේ තුන අපි ඔක්කොම දන්නවනම් අපි රකින්න සීලය මෙහෙමයි අපි කරන භාවනා මෙහෙමයි අපි මෙන්න මේ ආයතන ඉන්නකොට මෙන්න මේ නීති වලට බැඳලා ඉන්නවයි කියලා අපි ඔක්කොටම එකිනෙකාට බරක් නොවි ජීවත් වෙන්න පුළුවන්. ඉතින් එනමුත් අර කට්ටියක් එකතු වෙනකොට ඕකේ අර රකින්න සීලය පිළිබඳ සමහරුන්ට සිල්පද තේරෙන්නේ නැහැ. ඉතින් ඒකට අපි මේ වගේ සාකච්ඡාවක් කරලා මේ ශිල්පදේ මොකද්ද කියන්නේ? මොකක්ද ඒකේ තියෙන වැදගත්කම? කොහොමද ඒක වචනෙන් තේරුම් ගන්නෙ? කොහොමද ඒක හිතට ගන්නෙ? කොහොමද ඒක ක්‍රියාත්මක කරන්න කියන එක අපි මේ වෙලාවේ දැන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු දෙක මේ මූලික කමඨහන් වார்த்தාව නැත්තම් බණ කිව්වට ඔක්කොට මේක ඔක්කොම තේරෙන්නේ නැහැ. ඒක තුන් හතර සැරයක්වත් අහන්න ඕනේ. ඒක නිසා සමහරෙකුට දැන් ඉඳගෙන කරන්න ඕනේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඒ සක්මන් කරනකොට කොතන හිත තියන්න ඕනද? මානසිකාරය මොකද්ද කියලා දන්නේ. ඒක මේ සතිය කියන එක සක්මන් කරන්නේ නැති පරියන්ක කරන්නේ නැති එදිනදා වේලාවෙදී කොහොමද පවත්න්නේ? ගෙදර ගියාට පස්සේ අපිට මේ වගේ සිල් විදි අඳගෙන සීමා භාවනා මධ්‍යස්ථාන නොවිද්දිත් කරන්න පුළුවන්ද කියන කොටස් ඒ උපදේශවල තියෙනවා. ඒක සමහරట్లాට තේරෙන්නේ නැහැ. ඉතින් මං ඉල්ලා හිටිනවා මේ ධර්ම සාකච්ඡා වෙලා පාවිච්චි කරන්න කියලා. කාට හරි ඒක පිළිබඳව ඒ නොතීරණ යමක් තියෙනවා නොතීරණ කියන අහනකොට අනික් තීරිච්ඡාටත් ඒක නැවත කියවමක් වෙනවා. තව ප්‍රශ්න අහන්න බැරිකමගේ ඉන්න කෙනෙකුට සේවයකුත් සිද්ධ වෙනවා. තුන්වෙනි එක අපි මේ වගේ කරන කරන ඉස්ලාම් දාශේ අපිට 30කට වගේ සෙනග ආවේ. ඊට පස්සේ දැන් අද වෙනකොට ටික ටික වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අපිට මේ සීමිත පහසුකම් ඔක්කොමලා පාවිච්චි කරනකොට එක්කෙනෙක්ගේ ඇසිරීම තව කෙනෙකුට කරදරයක් වන විදිහට එක්කෙනෙක්ගේ වැඩක් තව කෙනෙකුට පිරිසුදුකමට බාධාවක් නොවන විදියට එක්කෙනෙකුගේ නිසද්දතාවයේ තව කෙනෙකුගේ සද්දකින් කැඩෙන්නේ නැති විදියට කටයුතු කරන අපි ටිකක් හික්මෙන්න ඕනේ. අන්නේ හික්වීම සම්බන්ධයෙන් බලනකොට කාට හරි තියෙනවා නම් මේක තව සුද්ධ කරලා දිනු කරන්න මෙන්න මේ මේ පැති වලින් පුළුවන් කියලා. නැත්නම් තව කෙනෙකුට හිතනවා නෑ මේ නීති තියෙනවා වැඩි. මේවා තිබුණොත් අපි ඊට පස්සේ එන්නේත් නෑ. අපිට මෙන්න මේක මේක සහැල්ලු කරන්න ඕන කියලා අන්න ඒකත් අපි ගන්නවා සාකච්ඡාවට. ඉතින් ඒ අනුව බලනකොට අපි මේක මේ දුටුගමුණු භාවනා මධ්‍යස්ථානයේ ජීවුණුව පිළිබඳවත් තලකා බලන තැනක් වෙනවා. ඒ වගේම මම අනිත් පැත්තක් කියනවා මෙතන ඉන්නවා සමහරට හොඳට භාවනා කරලා තමගේ කමටහන සුද්ධ කරගන්න ඕනේ. ඒ අයටත් මේක අපි අවස්ථාවක් කරලා දෙනවා. කටර තියෙනවා නම් භාවනා කරනකොට මේ මේ ප්‍රශ්න මතුවෙනවා අපි කොහොමද ඉදිරියට යන්නේ කියලා ඒකට අපි කියන්නේ සිංහලෙන් කමටහන් සුද්ධ කරනවා කියලා. සමුක සාකච්ඡා ඉතින් අපි මෙහෙලා පොදු සමුක සාකච්ඡාවකුත් කරගන්නවා. ඊට අමතරව තුන්වෙනි පැත්තක් තියෙනවා. මේ අපිට අවශ්‍ය අපේ ජීවිතයට සම්බන්ධ ධර්ම කරුණු ඇහිචි බණකින් හෝ කියපු පොතකින් හැබැයි අදාළ දේවල් අන්නේ කාරණා තුන අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතන අපිට පැයක විතර කාලයක් හම්බෙලා තියෙන බොහෝ වටිනා කාලයක්. ඉතින් මේ මගේ හඳුන්වා දීම මම මේ විදිහට සම්පින්දනය කරලා මම පිරිසකින් ඉල්ලා හිටිනවා අවස්ථාවේ ප්‍රශ්න තියෙනවා නම් ප්‍රකාශන තියෙනවා නම් එහෙම නැත්නම් විවේචන තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්න කියලා. පළවෙනි කාරණාව වශයෙන් මම කියන්නේ Tamante ලකින සීලය Taman දන්නවද දන්නේ නැත්නම් කරුණාකරලා අපි සාකච්ඡා කරමු. Tamante ලැබිච්ච භාවනා උපදේශ පිළිබඳව පැහැදිලි නැතිනම් තේරෙන්නේ නැත්නම් තියෙනවා කරුණාකරලා අහන්න. ඒක මේ ආයතන තියෙන නීති දන්නේ නැත්නම් හෝ තියෙන නීති පද්ධතියන ගැන ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඒක තමයි පළවෙනි කාරණා. දෙක තමගේ කමටහන් සුද්ධ කරන එක තුන ධර්ම කරුණක් හොඳයි කියලා හිතනවා නම් සාකච්ඡා කරන්න ඒක පුළුවන් අන්නේ කාරණා තුන සම්බන්ධයෙන් කාට හරි ප්‍රශ්න ප්‍රකාශන හෝ විවේචන තියෙනවා නම් කරුණාකර ඉදිරිපත් කරන්නයි කියලා මං ඉල්ලා හිටිනවා එහෙදිනම් ගොඩක් වෙන්නේ ලිඛිතව දෙනවා මං හිතන්නේ අද ලිඛිතව ලැබිලා නැහැ කියලා ප්‍රශ්න අපුරාරි ඉදිරිපත් කරපත් තියෙනවා නම් අපි ඒ කියවම නැත්තම් මං ඉල්ලා හිටිනවා සභාවෙන් මේ ධර්ම සාකච්ඡාවේ වෙලාව කාර්යක්ෂම විදිහට පාවිච්චි කරන්නයි කියලා. නෑ ආයෙත් කියන්න මට ඇහුන්නේ කාරණා මොකද කියලා. අපි මේ පන්සල් වල සිත සමාරම් වෙනකොට ඒකෙදි ඉතින් අපි සමාදන් කියලා තමයි දාන මාන දෙක ගන්න. ඔව්. ඒක අද අපි වෙනම තාසේ ස්වාමීන් වහන්සේ අනුකම්පාවෙන් දෙන්නා මේ හොඳයි කියලා. සිත සමාදන් වෙන්න පෙර අපි දානි ගත්තා. ඉතින් ඇති වරදක් කියන සිදුවෙනවද? නෑ ඇත්තටම අර සිල් ගත්තට පස්සේ දාන දුන්න නම් දාන දීපු එක්කනට පින් වැඩියෙන් සිද්ධ වෙනවා. සිල්වතුන්ටනේ දාන දෙන්නේ. ඉතින් ඊට කලින් දාන දුන්න නම් අපි අර සිල්වතුන්ට කියන අට සිල් සමාදන් වෙච්ච අයට නෙවෙයි දන් දෙන්නේ පන්සිල් තියන අයටනේ. ඒකේ අඩුපාඩුවක් තියෙනවා. ඉතින් නමුත් දානේ ගන්න කෙනාගේ පැත්තෙන් බලනවා නම් ඒ කෙනා දානේ ගන්නකොට සිහියෙන් වළඳනවා නම් එච්චරයි ඒකේ තියෙන්නේ. නම දාන දෙන කෙනාට සිල්වතෙකුට දෙන දානේ වටිනවා. සිල්වත් සිල් තමදාන් වෙච්ච නැති කෙනෙකුට දෙනවට වඩා. ඒකට අපිට මං හිතන්නේ ආයතනයේ පැත්තෙන් අපිට තියෙන ප්‍රශ්නේ උනේ ඉස්සර ඒ දාන සිල්ලකට එන කට්ටියම දාන ටික ගෙනලා වළඳනවා. එතකොට අපි ඒක අත තිබ්බේ නැහැ. අත් මෑතකදී මේ විජේසිංහ මහත්තයා කිව්වා මට ආසාවක් තියෙනවා අපි එන උපාසක උපාසිකාවන්ට දානයක් දෙමු උදේ කියලා. ඉතින් අපි එහෙම ඉතිරොම ආයතනීය වශයෙන් සංවිධානය වෙලා තිබුණේ නැහැ. අපි ඒ සාකච්ඡා කරලා හිතුව ඒක කරන්න පුළුවන් නම් අපි ඒක දිගටම කරගෙන යමු. එතකොට අපිට සිද්ධ වෙනවා කාලසටහනකට එකඟ වෙන්න. ඒවන අපි 6ට යමු මෙතෙන්ට. ඒව අපි අද සාකච්ඡා කරන්නේ ඒ වගේ නිගමන වලට එන්න තමයි. ඒක අපේ අර කාරණා තුනෙන් තුන්වෙනි එක අපි මේ යන විදිහට අටට ඇවිල්ලා හතර වෙනකොට ඉවර වෙමුද? එහෙම නැත්නම් අපිට පුළුවන් ද කල්ැතුම ඇවිල්ලා මෙහි දාන ටික අරගෙන නැත්නම් සීල් සමාදන් වෙලා ඊට පස්සේ දාන ගන්න. ඉතින් ඒක මම මම බලාපොරොත්තු වෙන්නේ මේ සීල් පිරිසගෙන් කාන්තා සංවිධායකාවක් සහ පිරිමි සංවිධායකයෙක් එකතු වෙලා අපි ඒගොල්ලත් එක්ක කතා කරන්න ඕනේ. අපිට පුළුවන් මේ ධම්මවිජය ආමතුරෝ දෙන්න සංඝයාගේ පැත්තෙන් ඒක සංවිධානය කරන්න. ඉතින් ඒතෙක් එනකන් අපි ඉතින් අර පිරිස ගෙන්න ගන්න සංවිධානය කරන්න ඕනේ. මට වෙන ගොඩාක් ප්‍රතිසංවිධාන කටයුතු වලට මේ පිළිසෙන් වැඩමුළු නායකයෙක් සහ නායිකාවක් පත් කරගන්න ඕනේ. පත් කරන අපිට අනික් අයගේ පහසු වෙනස ඒ දෙන්න තුන් දෙනා අපිත් එක්ක කතා කරලා ගොඩක් වැඩ කරත හැකියි. ඒ නිසා මේ ප්‍රශ්නෙට උත්තරයක් වශයෙන් අපිට කියන්න පුළුවන් ද පිරිමි පැත්තේ මාසිකට සැරයක් අපි මේ කරන භාවනා වැඩපිළිවෙල සම්බන්ධයෙන් අපිට මේ සිල්ලත්තන්ගේ නායකත්වයට කෙනෙක් අපිට නාම යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකත් බොන්න වතුර කරන්නේ. උඹ බොන්න වතුර කරන්නේ. කවුරු හරි ඉදිරිපත් වෙන්න කැමැතිද? උපාසකම්මලා පැත්තෙන් සහ උපාසක මහතුරුන්ගේ පැත්තෙන්. ඉතින් එතකොට අපේ පැත්තෙන් ඕනේ ධම්මවිජය හමුදුරගාව පොතක් තියාගෙන ඒ පොතේ නම ගම ලියාගන්න. පොතක් හොයාගන්න පුළුවන්. නමකම ලියාගන්න ඒ කෙනාගේ ටෙලිෆෝන් නම්බරේ ඒ වගේම තියෙනවා නම් මේ නැද්ද පොතක් නැද්ද? එක්සයිස් පොතක් කරගන්න. අනේ තොරතුරු තියාගන්න ඒ තොරතුරු ඔක්කොම මේ ඉන්ටර්නෙට් එකට දාන්න ඕනේ. එතකොට අපි ඔක්කොමලා දන්නවා. මට විශේෂයෙන් කියලා තිබුණා මේ විජිතපුර ස්ථානයේ සම්බන්ධයෙන් මේ කරන වැඩවල මොනවා හරි වார்த்தාවක් ෆොටෝ එකක් තියෙනවා නම් එවන්නේ කියලා අපේ මාසික මේ ප්‍රවෘත්ති හසුනට දාන්න. මොකද මේ අපේ නිසන්වන පැත්තෙන් බලනකොට මේක ලොකු බිම්මක්. මේ පැත්තෙන් බලනකොටත් ලොකු දෙයක්. ඉතින් අපිට පිරිසත් එක්ක කතා කරන්න හැමදාම හම්බෙන්නේ නැති නිසා කවුරු හරි පිරිමි පැත්තේ නායකත්වයක් අවශ්‍යයි. මේ නායකත්වය දෙන්නේ ඔය අපි මේ කරන සෙනසුරාදා අවසාන සිරසුරාදා කරන පොය වැඩ පිළිවෙල මේ භාවනා වැඩ පිළිවෙල ගැන විතරයි. ඒ කෙනාගෙන් අපිට පුළුවන් තව ගොඩක් වැඩ අරගන්න අපි පස්සේ සාකච්ඡාවේදී ගමු. එතකොට අපි උපාසකමල පැත්තෙන් කවුද කවුද එක්කෙනෙක් මං ඉස්ලාම ආපු දවසේ මට ඉදිරිපත් වුණා කවුද ඉදිරිපත් වුනේ? ඉතින් එතකොට ඔය එන්නේ නැති විසෝමැනි කියලා එළවල දානවද? මොකද කියන්නේ? නෑ නෑ භාවනාවට ආවට මේ කියන මේ මේ මේ කාන්තාව උපදගම කියන්නේ ඇහිද? කීකරු කරගන්න පුළුවන්. කීකරු කරගන්න පුළුවන්. කෙවිතක් ඕන නම් මම දෙන්නම්. එහෙම හරි මොකද දන්නවද? මේ ශාලාව ඇතුලේ කතා කරන වැඩි. ඒක උපාදකම්මලා නිකන් අපරාධේ පටන් ගන්නකොටම වහලි ගොම කාණ්ඩ හදනවා වගේ බිම ගන්නවා වෙනකොට. ඒකට උපාදකම්ම කෙනෙක් මට ඕන කෙවිතක් අතේ තියාගෙන මුත්තට පස්ස පැලෙන්න තලන්න ඕන. මොකද අපි වීඩියෝටි ලොකු වැඩකට යනකොට මේක එකන කතා රීතියොත් ආර එන යන මිනිස්සුන්ත් මේ කෝල වෙනවනේ. ඒ නිසා අපි කියන්න ඕනේ උපාසක මහතුරුන්ගේ තෝ පැති තියෙනවා. ඒකට ඒකට වැඩි ගොඩක් තියෙන උපාසකම්මලායි. ඉතින් ඒ නිසා අපි මෙතෙන් ආවට පස්සේ ගෞරවයක් තියෙනවා. ඒකට කියන්නේ තූෂ්ණීම් භාවය. එනකොට උපදේශ ටික දීලා තියෙන කල්ලාතු. අපිට පුළුවන් ওই දෙන්නට ඒ තොරතුරු ඕන තරම් කල්ලාතුව දෙන්න. ඉතින් ඒ දෙන්නට තියෙන්න ඕනේ මෙහෙදී හෝ එතෙන් ගමේදී හෝ ඒකට ඒ තොරතුරු ටික දීලා මෙන්න මෙහෙමයි අපි මේ ගිහිල්ලා උපරිම වැඩගන්නේ කියන එකට අවල් වෙලාවට අපි යන්න ඕනේ. අවල් විජිත හැසිරෙන්න ඕනේ කියන ටික දෙනකොට ඒ අධිකාරී ශක්තිය කියලා එකට අපි කියන්නේ. ඒ ගන්න නායකත්වයේ අධිකාරී ශක්තියක් තියෙනවනම් නිකයි නතු කරගන්න පුළුවන්. නතු වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට මේක සංවිධානය කරන්න පුළුවන් වෙන්නේ. නෑ නෑ නෑ ඒව මොකොත් කතා කරන්නේ. දැන් අපි මේ මේ කතා කරන්නේ නායකත්වයේ සඳහා උපදකම්මයි දෙන්නෙක් දාගත්තොත් මොකද වෙන්නේ? මේ වෙන කවුද මේ ස්විච්චාවෙන් ඉදිරියපත් වෙන්න කැමති නිතර ඉන්න පුළුවන් මේකට අපි ටෙලිෆෝන් කිරුවොත් උත්තර දෙන්න පුළුවන් තව කවුරු හරි උපාසකම්ම කෙනෙක්. ඉරිමා ඉරිමා ඒ අපි ඇදලා අරන් දාලාද නැත්නම් ඉදිරිපත් වෙනවද? ආ නෙගටිව් බලන්න. හොඳයි. නාකි නැති නිසා සුදුසුයි කියලා මං හිතනවා. එතකොට නන් මේ ටයිල් නන් දෙක තිබුණ දෙන්නකම නන් දෙක ලියන්න. එතකොට ටෙලිෆෝන් දන්නවද? තියෙනවා ටෙලිෆෝන්. එතකොට මේ මහත්යත් එක තණ්ඩු දබර නෑ නේද? ගම් ඉදිරි කාරකම් අනම්මන මොකුත් නෑනේ දෝගොල්ලෝ අතරේ. හරියට ශ්‍රී ලංකාවේ මේවා UNP කියලා ඒව මොකුත් නෑනේ. ඔක්කොමලා එක විදිහට ඉන්න ඕනේ. ඒකෝර තමයි අපිට ලේසි. ආමුක කට්ටියට හෙන්නේ. ඒකෝර හරි. මේ මයික් එකට මේකට මේකට මේ අවසරයි අවසරයි හාමුදුරනේ මට ප්‍රශ්නයක් තියෙනවා මගේ හිතවත් මහත්තයෙක් ඉන්නවා මගේ කාර්යාලේ වැඩ කරන. එයා කියන්නේ අපිට දැන් මේ භාවනාව කියන එක හිත දියුණු කරගන්න අදාළ වෙන්නේ නැහැලු. එහෙම බුදු පියාණන් වහන්සේත් අවසානයේදී භාවනා අත්‍යරිය කියලා එයා කියනවා. මට ඒ ඒක සත්‍යද්ද කියලා අපේ හඳුනෙන් පිළිතුරක් ලබා ගන්නවා. මේ වගේ විවිධ මතධාරීන් සර්වඥාන්සේ වැඩ ඉන්න කාලෙත් හිටියා ශාස්ත්‍රූරු ඒගොල්ල කිව්වේ මේ හික්මීමකින් සීල සමාධි ප්‍රඥාවකින් දෙයක් වෙන්නේ නැහැ. අපි මැර ඉපදෙන්න ඉස්සලා ඔක්කොම තීන්දුව වෙලා තියෙන්නේ. ඒක වෙනස් කරන්න බෑ සිල්ලක්යි නැතයි කියලා වෙන්න තියෙන දේ වෙනවා කියලා නියත ගතික වාදය කියලා එකක් තිබුණා. ඒගොල්ලෝ කියනවා ඉපදෙනකොට මෙයා මේ වැඩේ වෙන්න තියෙනවා. કોઈ මොන පිනක් කරුවත් ඇති වැඩක් නැහැ. මොන පවක් කරුවත් වැඩක් නැහැ. ඒක වෙනවා. ඒ එහෙම නැත්නම් කරන සීල සමාධි ප්‍රඥාවල අකිරියයි. මොනවත් නැහැ. කොච්චර නටුවත් බබා උපන් ලබා උපන් හැටි තමයි බබා හම්බ වෙන්නේ ඔච්චරයි. ඉතින් ඒක බුදුරජාණන්සේ ඉන්න කාලෙත් තිබුණා. ඉතින් ඒ ශාස්ත්‍රුණාන්සේ ගෝලිය අදත් නැතයි ප්‍රශ්නයක් නැහැ. අපිට තියෙන දැනගන්න ඒක නා මතේ මතු කරාට අපි මේ භාවනා කරනකොට අපි ගියෝ සීල් රැකගාම සමාධිය රැකගාම ප්‍රඥා අපිට වැටහෙන දෙයක් මේකේ තියෙනවා. අපිට අත්දකින්න පුළුවන් දෙයක් තියෙනවා නම් අපිට අර මහත්තයාට උත්තර දුන්නත් නැතත් ඒ මහත්තයා නගව ප්‍රශ්نين අපිට පිළිතුරක් තියෙනවානේ අපිට ප්‍රයෝජනයක් තියෙනවානේ ඒ නිසා මේ සීලක සමාදන් වෙන පිරිස දන්නවද ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්ද සීල් රැකීම නිසා ලැබෙන ආනිසංස මොනවාද කියලා. ඒවට කියන්නේ සාන්දෘෂ්ටික ඵල. මේ ජීවිතේදීම සීලයක් රැකපු නිසා මට හම්බ වෙන හම්බ වෙච්ච මොකද්ද ඵලය කියලා සාකච්ඡා කරන්න පුළුවන් නම් අපිට අර මහත්යා නගව ප්‍රශ්නෙන් අපිට උත්තරයක් ලබා ගන්න පුළුවන්. ඉතින් කවුරු හරි කැමැතිද මේ මාත්‍යාගේ උත්තරෙන් තුනෙන් එකක් වෙන භාවනාට යන්න ඉස්සලා කරන මේ සීල ශික්ෂාවේ නැත්තම් සීලෙන් හික්මීම අනුව අපිට මොන වගේ ප්‍රතිඵලයක් තියෙනවද කියලා අත්විඳපු ප්‍රත්‍යක්ෂණය කරපු කෙනෙක් කවුරුහට කැමතිද සභාවට කට උත්තරයක් දෙන්න. අර මේ මේ මහත්යක් කියන විදිහට බුදුරජාණන්සේගේ බුද්ධ කෘත්‍ය කරන අවධාන කාලය වෙනකොට ඒක ප්‍රතික්ෂේප කරයි කියලා අම්මා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. මොකද බුදුජාණන්සේ දුෂ්කරක්‍රියා කරලා ඒකේ විස්තර නම් චූලසීනාද සූත්‍රයේ ලියලා කියනවාට ওই ටික උඹලා කරන්න ඕනේ නැයි කියලා තියෙනවා. ඒ තරම් අන්තිකට යන්න ඕනේ මම ගියා ඒ ගියේක වෙනුවෙන් මිනිස්සුයන්ගේ මානවයාගේ දැනගැනීම බුදුහාමුදුර වාර්තාගත කරලා තියෙනවා. හිතා ගන්න බැරි තරම් දේවල් කරලා වාර්තාගත. හැබැයි අපි කළ යුතු නැහැ. ඒකෙන් වෙච්ච ඵලයක් නැහැ. ඒක මේ සීල ශික්ෂාවට අත්කිලමතාණ යෝගයට දාගෙන කරපු එකක්. මුචා බුදුන්සේ බුදු වෙච්ච ගමම පළවෙනිම ධර්ම මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේදී කිව්වේ ඔය දෙක කරන්න එපා. අත්කිලමතාණ යෝගයට යන්න එපා. කාමසුකල්ලිකාන්ට යන්න එපා. ඒ දෙක වෘත ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා කියලා තමයි ශ්‍රී මුකේ විවෘත කරේ. ඒක කරන්න එපා. දැන් අපි සාකච්ඡාවට ගන්නේ සීල ශික්ෂාව, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා. ඒ නිසා කාටද කියන්න පුළුවන්නේ අපි මේ සීල් රැකපු නිසා. සීල් කියන්නේ හීලැවිච්ච නිසා. ශිෂ්ටාචාර වීම නිසා, සීතල වීම නිසා මොකද්ද අත්දකින්න පුළුවන් තමනුත් අත්දගෙන කාට හරි මේෙන් බලන්න කියලා කියන්න පුළුවන් ආනිසංශ තියෙනවා නම් අපිට අර පහත් එක ප්‍රශ්නේ තුනෙන් එකකට උත්තර ලැබෙනවා. ඔව් මොන වගේද කියන්නේ? යමෝ කීල වදිනවා යමන් දියවන්නේ අඳ ගහලා දිනනවා. මේ ඥාන මාර්ගය ලැබෙනවා. මේ සියලු දේවල් ලැබෙන්නේ කීයෙන්. කීයෙන් රකින්න නිසා. ඒකනම් මම විශ්වාස කරනවා යන්නේ මේ සීලයේ කියන දීප්ති නාමයේ සහ වටිනාකම උදා ඉහළයි කියන්නේ. මේක බුදුහාමුදුරන්ගේ වචනෙන් කියනෝ නම් සාමාන්‍ය ඵල සූත්‍රයේදී අජාසත් රජුරෝ මෙතන අජාසත් රජුරෝ කියන කෙනා දන්න ඇති බිම්බිසාර රජුරන්ගේ පුතා බිම්බිසාර රජුරෝ සෝවාන් රජ කෙනෙක් මරලා කකුල් දෙකට ලුණු දාලා පළලා අන්තිමට කරලා රජකම ගත්තා. රජකම ගත්තාට පස්සේ විශාල ශ්‍රද්ධාවකටපත් වුණා ධර්ම සංගායනාව කරන තරම්. ඔව් නිතරම පැහිමින් හිටියේ පැලැහිමින් හිටියේ මේ තාත්තා මරපු ශෝකෙට. දවසක් සර්වචනස ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ මේ දිත්තේව ධම්මේ සාමාන්‍ය පණන් කියලා මේ මේ ජීවිතේම දැක ගන්න පුළුවන් මේ මහානකමේ පැවිද්දෙක් වෙන එකේ තියෙන පරෝජනේ. බුදුරජාණන්සේ මොනවක්වත් කියන්නේ නැති මේ ආර්ගඵල අභිඥා ධ්‍යාන මොකුත් කියන්නේ අහන රජුරුවන්ගෙන් ඔබතුමා ළඟ ඉන්න සේවකෙක් උදේම නැගිටිනවා දවස පුරාම වැඩ කරනවා ඔබතුමා නිදාගත්තට පස්සේ තමයි නිදාගන්නේ අන්න එහෙම සූචකී කර ගෝලෙක් දවසක් කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ මම දෙවියන් වහන්සේ ඔබ වහන්සේට මේ තේවේ කරා මට අවසරයි මට පැවිදි වෙන්න ඕනේ කියලා ඔබතුමා දෙයිද නැද්ද මේ රජ්ජුරෝ කෙනා මාට දෙන්න පුළුවන් සමහරට නොදෙන්න පුළුවන්. අපි හිතමු කොහොමද හිත දිනාගත්තට පස්සේ ඒ කෙනා පැවිදුණාට පස්සේ ඉස්සර නම් ඔබතුමා ළඟට වැඩට එන්න ඉස්සෙල්ලා පස්වාන් දාසකර බුදුහන්න දේවයන් වහන්සේ කියලා වැඳගෙන ඉන්නේ. දැන් ඔබතුමා ඒක බලාපොරොත්තු වෙනද කියලා අහන පැවිදි වෙච්ච ඔබගේ ගෝලයාගෙන්. අනේ එහෙම කන්නේ නැහැ මම යන්නේ වැඳගෙන කියලා. ඒ රජ කෙනෙක් එනකොට වැඳගෙන යන්න රජ්ජුරු කෙනෙකුට ලක්ෂයක් සල්ලි දුන්නට කරන්නේ වෙන බොන බයක් කෙරුවත් කරන්නේ නමුත් මේ පැවිදි උනායි කියපු ගමන් වඳිනවා මෙන්න මේවා තමයි සාමාන්‍ය ඵල කියලා බුදුහාමුදුරු කියන්නේ. බුදුහාමුදුරු මේ මහා ලොකු අභිඥා ධ්‍යාන මාර්ගඵල කියන්නේ නැහැ රජ කෙනෙක් වුණත් අපි මම් පුංචි කාලේ මට මතකයි සිල් අරගන්න යනවා. සිල් අරගන්න ගියාම උපාසක මහත්තයා කියලා කතා කරා. ඒ වගේම අර කියන විදිහට ඈතින් උයාගෙන ආපු හොඳ රස කෑම අපට දෙනවා. මේ සාමාන්‍ය දැනුම. ඉතින් ඒ වගේ දෙයක් විශේෂයෙන්ම තියෙනවා ලංකාව වගේ සම්ප්‍රදාන කුල රටවල. බටේ රටවල වුණා නෑ. මිනිස්සුන්ව තේරෙන්නේ නෑ. නමුත් ඒ වගේ අර මිනිස්සුયો ශිෂ්ට මිනිස්සයාට සදාචාර මිනිස්සයාට සලකන ගතියක් තියෙනවා. ඉතින් ඒක සීලය. ඊට සමාධිය කියලා කියන්නේ අපිට එක අරමුණක හිත තියාගෙන ඉන්න පුළුවන් ටික වෙලාවක්. ඒකට හේතුව අපේ හිත කවදාකවත් එකම අරමුණේ චිත්තක්ෂණ දෙකක් තියෙන්නේ පයින් එක තමයි වැඩේ. ඒකට අපි කියනවා කාම ගුණ කියලා. ඉතින් අපිට රාග අරමුණ අරමුණක් ආපුවාම අපි ඒක චිත්තක්ෂණ දෙක තුනක් තියාගෙන එක ෆොටෝ අරගෙන ළඟ තියාගෙන සිප වැළඳ ගනිමින් ආලිංගන කරමින් තියාගෙන ඉන්නවා. ඒත් ඒක පයින්. ඉතින් සමාධිය කියන්නේ එහෙම කාමයේ දනවන්නේ නැත්නම් ද්වේෂයේ දනවන්නේ නැත්නම් මධ්‍යස්ථ අරමුණක් අරගෙන ඒ අරමුණේ චිත්තක්ෂණ දෙක තුනක් එකට හිත තියාගෙන ඉන්න පුළුවන් ගතිය. ඉතින් ඒක ඒකාග්‍රතාවය කියලා කියන ඒකෝදි භාවය කියලා කියනවා. ඉතින් ඒ තියෙන එකට ඒ තියෙන එකේ පරෝජනක් තමයි තියනවාද? එහෙම නැත්නම් ඒම තියෙන කෙනාට සමාජයේ සැලකිල්ලක් තියනවාද කියන එක තමයි ධිට්ඨ ධම්ම වාසී මිලෝ වාසීම සමාධි ශික්ෂාව කියලා කියන්නේ. බුදුරජාණන්සේ සඳහන් කළා තියෙන්නේ අපේ හිත වඳුරු හිතක් අත්ෙන් අතට පයින්නවා. මේක පිස්සු වඳුරු හිතක්. ඒ කියන්නේ කිසිම කෙනෙකුට දවසේ න්‍යාය පත්‍රයක් නැහැ. කොහේ පණිනවද කියලා කියන්නේ. ඒ කිය ඒකට අපි හිතේ දාසයේද නැත්නම් හිත අපේ දාසයේද කියලා. කියනෝ බලනකොට අපි බත් බැලියෝ මේ හිත කියන කියන දේවල් කරනවා. අන්තිමට මැරෙන වෙලාව යනකොට මානව ඉතිහාසයේ කවමදාකවත් කවුරක්වත් සන්තෝෂයෙන් මැරෙන්නේ මේ කරපු නාටකම් ඔක්කොම පිළිබඳ පශ්චාත්තාප වෙනවා මරණ මොහොත එනකොට. අපි මොන ජීවිත රටාව ගත කරත් මරණේ ඌනෝ කාමදාසෝ අතිත්තෝ කියලා අපි හිගව මැරෙන්නේ. අංග සම්පූර්ණ කවදාත් මැරෙන්නේ අතිත්තෝ කියන්නේ තෘප්තිකර තත්ත්වයටපත් වෙලා ඇති කියලා නෙවෙයි මැරෙන්නේ. කාමදාසෝ ඊගාවාත්ම ජීවත් කාමයේ ලබන්න ප්‍රාර්ථනා කරගෙන මැරෙන්නේ. ඉතින් අපි සංසාර කීයක් මේ විදිහට මැරි මැරි ඉපදිලා තියනවාද? දැන් අපි ඉන්න මට්ටම අපේ අම්මලා තාත්තලාගේ හොඳයි. ඒක වෙනම දෙයක්. නමුත් මරණ මොහොත එනකොට නටපු තොইলකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. ඒ හේතුව මොකද මේ හිත කිසිම වෙලාවක එක අරමුණක චිත්තක්ෂණ දෙකක් තියන්න බෑ. ඉතින් ඒ වෙනුවට උත්සාහ කරලා තියන්න බැරි බව දැනගත්තත් හොඳයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. කියන්න පුළුවන් මම දරුවෝ හදන්නේ මට කිව්වේ හිතු හැටියට හිටින්ද හිතු කියන්න හිටින්ද කියලා නේ අම්මලා තාත්තලා කියන්නේ. ඉතින් මහේ කාට මහේ කීටවත් හිත තියාගන්න බැරුව තීදී දරුවෝ කොහොමද දැන්නද හිතු කියන දැන්න හිතන්නේ. භාවනා කරන්න ගියාම අම්මලට තාත්තලාට පේනවා දරුවෝ කොහෙද අම්මලට තාත්තලාට හිත තියාගෙන බෑ. අනේ ඒක පිළිබඳ කරන ගවේෂණයෙන් මේ නන්නත්තර වෙච්ච පිස්සු වැංචි මනසෙකට පිස්සු වඳුරකට කඩුව බාර දීලා පුදියගත්ත රජුරන්ට වෙච්ච වැඩේ දැකලා තියෙනවනේ. ඒ වෙනුවට දන්න කියන වඳුරකට බාර දෙලමට නම් පුතිය ගත්තාම වෙන්නේ නැහනේ. ඉතින් ඒක කවුරු හරි කියනවා නම් භාවනාවේ ප්‍රයෝජනයක් නැහැ. ඒක කියන්නේ නත්ති මාතා නත්ති පිතා නාති ඉත්තන් නත්ති උතන් නත්ති දින්නම් කියලා ওই දියුන දියුන අර මොකුත් වැඩ නැහැ ඉන්නකම් කාපල බීපල කියන එකයි කියන්නේ. නමුත් අපට තේරෙනවා නම් බුදුරජාණන් වහන්සේ වචනයක් කියනවා නම් ධම්මපදේම කියනවා දිශෝ දිශා යන්තං කෛරා වේරි වාපන වේරි නම් මිච්ඡාපනි හිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. හතුරෙක් හතුරෙකුට යම් ආකාරයක දඬුවම් කරනවද? හොරෙක් තව හොරෙක් දපුවම යම් ආකාරයක දඬුවම් කරන දියෝග තමයි වික්ෂිප්ත මනස අපිට ඒ තරම් දඬුවම් කරන්නේ. ඒ මනස කීකරු කරගත්තොත් එහෙනම් අර දඬුවම නැහැ. ඉතින් ඒක අනුන්ට ඔප්පු කරලා දෙනවට වැඩිය තමන් කර ගන්නවා නම් අපි ඒකට කියනවා සමත වශයෙන් කියන. ධිට්ඨ ධම්ම ඵල මේ ලෝකේ හම්බෙන ඵලෙ. විපස්සනා වශයෙන් ඒක තමයි සාමාන්‍යයෙන් භාවනා කරනකොට හම්බෙන ඉහළම එක. ඒකෙදි තේරෙනවා අපි මේ අල්ල බදාගෙන හිටියට හරක බාන කියලා, දුවා පුතා කියලා, නිශ්චල චංචල දීපල කියලා, රත්තරම් මිනිමුතු කියලා මේ සියල්ලම වෙනස් වෙන සුළුයි. ඔය එකක්වත් මිනි වලින් එහා පැත්තට යන්නේ නැහැ. ඒ නිසා මේ වගේ තියෙන මෙව දරන්න දෙයක් නැති බව. මේකෙන් අපිට ඔය කියන නිත්‍ය ආරක්ෂාවක් එහෙම නැත්නම් රක්ෂණයක් නොදෙන බව දැනගෙන මේවා පාවිච්චි කරන එකයි එහෙම නැ මේක සදාකාලිකව මාව රැකගනී කියලා පාවිච්චි කරන දෙක අතර බුදුජානනාංශය කියන්නේ තමන් තමන්ගේ සීවේට වදකේක්පත් කරගත්ත මිනිස්සෙකුයි සුවචමිනියෙක්පත් කරගත්ත මිනිස්සෙකුයි අතර වෙනස වගේ. එයිසම අපි අසුරු කරන අපි උපයලපයගත දේ නිට්ටයයි කියලා හිතාගෙන අපි අල්ලපු giderත් එක රණ්ඩු කරන්නේ, නියව ගන්න රණ්ඩු සරුවල් කරන්නේ. නමුත් මේ සෙල්ලංගේක සෙල්ලම් බතකට උයාගත්ත වැලි පොල් කට්ටකටන් ඔච්චර රණ්ඩු කරන්න දෙයක් නැහැ නේ. ඒක වැලි සෙල්ලමක් නේ. ඉතින් බුදුහාම කියනවා මේ ගත කරන ජීවිතේ වැලි සෙල්ලමක්. මොකට මේ තෝතෝ අරපල කියන දඩමුගුරු වෙන ගහ බැන ගන්න දෙයක් ඇත්තේ නැහැ. ඉතින් ඒ බව අපි දන්න දේ අනිත්‍ය තමයි. නමුත් මේක වැරදි දෙයක් මේක නාස්තික දෙයක් ඊට වඩා හොඳයි මේ නිර්මාණශීලීත්වෙ ඊට වඩා හොඳයි ප්‍රගතිය කියාගෙන අපි මේව ගැන විශ්වාස කරන්න ගියාට ඒව කවදාකවත් අපි ඔය විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම කොච්චර සැප ගන්න අපි නැටුවත් දුක තමයි ලැබෙන්නේ. මොන්න જાති හම්බ කර මෙතන ඉන්න මම හිතන්නේ හැම මට්ටමම මිනිස්සු කාට හරි කියන්න බලන්න දැන් මට වැඩිය වෙන කෙනෙක් නම් ලබලා ඇති නමුත් එයාගෙන් අහන්න උඹ සතුටේද ඉන්නේ කියලා නෑ නෑ ඌටත් තව මොනවා එකක් අඩුයි හිඟන්නටත් අඩුව තියෙනවා. ඉතින් ඒ නිසා මේ කොච්චර උපයවුවත් වතුරේ තියෙන තෙත ගතිය අරින්න බෑ වගේ මේකේ තියෙන දුකයි කියන එක දැනගෙන ඉන්න එක හොඳයි කියන එකයි බුදුහාම කියන්නේ ප්‍රඥාවෙන්. ඒ වගේම මේ දේ මට ආන්න මට්ටු කරන්න බෑ. මුndi පාන්නේ අරදේ පාත්තන්න බෑ. බුදුහාමගේ පේනවා පින්වට එහෙම කන්නේ නැති ඔය කාරණා තුන දැනගෙන ජීවත් වෙන එක හොඳයි කියලා කියන කාටද කියන්න පුළුවන්. ඕවා ගැන කල්පනා කරන විට හොඳට කාලා බිල්ල රැට බුදියානික මොනවටද මේ ආගමක් මොකටද බණක් මොකටද භාවනාවක් කියලා කියයේ. අපි ළඟ ඉන්නවද මේ සබාවේ ඉන්නවද කවුරු හරි? ඒ අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ අනාත්මත්වයේ පිළිගෙන ජීවත් වුණොත් අපි රණ්ඩු සරුවල් කරන්නේ නැහැ. ගහබැන ගන්න දෙයක් නැහැ. ඒ නිසා මේ මහත්යගේ ප්‍රශ්න තිබිච්චාවේ උත්තරේ අපි ළඟද තියෙන කියලා බලන එකයි මම මේ සාකච්ඡාව යොමු කරන්න හදන්නේ. කවුරු හරි ඉන්නවනම් මම මේ කියලා දේවල් තේරුම් ගන්න බැරුව හෝ එහෙම නැත්නම් ඊට විරුද්ධ මත තියෙනවා අපි සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරනවා. එහෙම නැත්නම් ආර්දනා කරනවා. එතන වෙන කාට හරි තියෙනවනම් මේ මං කියපු දෙයට සමාන්තරව යන තවත් මේ කාරණා උද්දීපනය කරන දේවල් මත ප්‍රකාශ කරන ඉදිරිපත් කරන්නයි කියලා මං ඉල්ලා හිටියා. බාහනාදී ඔව් එහෙම නැතු ළමයි හොඳ උනත් දන්නේ නැහැ. තමයි කියන්න බෑ තමයි ළමයි හොඳ නිසා ඉස්සර වගේ කේන්තියක් නැද්ද නැත්නම් අම්මා නරක වෙලාද ළමයි හොඳ වෙලාද එක්ක හොඳ භාවනාවක් උණයි කියලා කොහමද දැන් මේ අම්මා කියපු කතාව ඇහෙනවද කට්ටියද කරපු ප්‍රකාශය ඇහෙනවද අනික් අයට ඇහෙනවද හරි ඉතින් අම්මා කියනවා අම්මට හිතනවලු මේ භාවනා ප්‍රතිඵල තියෙනවා කියලා කියන්න කියලා නිදර්ශනයක් කියනවා ඉතර දරුවන්ගේ ප්‍රශ්න වලට කේන්ති යනවා ගැටෙනවා වැඩි දැන් එහෙම ගැටෙන්නේ නැති ගතිය අම්මා විස්තර කරන්න හදන්නේ මම භාවනා කරපු ගුණයක් කියලා. අපිට ඒක එකඟ වෙන්නත් පුළුවන්. නමුත් අපි ඒ දරුවන්ගෙන් අහන්න නැතුව මේ අම්මා මෙතනවල බොරු කියනවද දන්නේ නැහැ. ගෙදර තාම කටුබැල්ලිය වගේ පඩා පයින්නවද දන්නේ නැහැ. ඒ තියෙදි ළමයි නැති ඉඳ මේ මම සුද්ධ වෙන්න හදනවා දන්නේ නිසා අපි කියනවා හොඳයි. ඒක කතාව ඇත්ත. නමුත් අපිට ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. යන්නේ එහෙම හිටියොත් ඔන්න අල්ලපුගේ කියයි ඔය කිව්වට අර පරණ තිබුණු කට බැල්ලිම තමයි කියලා. කඩාන පයින් ගතිය තියනවාද කියලා. ඒ නිසා අපි කොච්චර භවනා කරත් ඒ ලෝකෙට තේරෙන්නේ නැත්තම් අපේ මේ ගතිය ලෝකෙට තේරෙන්නේ නැත්නම් ඒක අපිට ප්‍රත්‍යක්ෂණය වෙන්නේ අපිට ඒකෙන් ඇති වැඩක් නැහැ. මලක් තිබුණාම ඒ මලේ සුවඳ, ඒ මලේ ලස්සන පේන්න තියෙනවා. නැත්නම් නැහනේ. ඉතින් ඒ වගේ Tamande එක වැටහෙනවා නම් අපිට තියෙන එකම දේ මේ නොමිලේ ලැබෙන මේ දේ අනිත් පැත්ත එක්ක බෙදා ගන්න. මේ බෙදා ගැනීමේදී කිසිම වියදමක් කිසිම අලුතෙන් අවශ්‍ය කරන දෙයක් නැහැ. අපිට තියෙන්නේ මේ තියෙන වර්තමාන මොහොතට එළඹ වාසය කරන එකනේ. ඒක හරි අමාරුයි. ඒ පණිවිඩය දෙන්න හරි අමාරුයි. ඉතින් මේ අම්මගෙන් මං ඇහුවොත් අම්මා භාවනා කරනවා කියලා මොකද කරන්න කියලා මොකද්ද දෙන උත්තරේ? මොකද්ද භාවනා කරලා කියනවා කරනවා කියලා කරන්නේ? හ්ම් ඔව් කොහොමද දන්නේ හිත එකලස් මේ වෙලාව එකලස් මේ වෙලාව එකලස් නැහැ කියලා මොකද්ද වෙනස? හිත එකලස් වෙලාවේදී මගේ හිත දැන් එකලස් කියලා දන්නේ කොහොමද? නැත්නම් ඒක තහවුරු කරගන්නේ මොකෙන්ද? එතකොට බාහිර අරමුණ නැත්නම් වැඩි මොන අරමුණේද හිත තියෙන්නේ? ඒ ධර්මතාවය අපිත් එක්ක බෙදා ගන්න කැමැතිද? මොකට මොකේද හිත තියෙන්නේ? මොකේද හිත කීකරු කරගන්නේ? මොකේද හිත දපඩේ දමා ගන්න? මොකේද හිත ආම්බක් කරගන්නේ? අර ඒකෝට දැන් බුදුගුණ මෙනෙහි කිරීම සඳහා හිත මෙහෙව්වාට පස්සේ කොහොමද දන්නේ හිත බුදුගුණයට ගියා කියලා? ඒ කියන්නේ භාවනා කරන්නයි ඒ ඒ සැනසීම මේ හිත මෙහෙवलाගත්ත බුදු ගුණයෙන්මයි ලැබෙන්නේ කියලා කොහොමද දන්නේ? වෙන එකක් නෙවෙයි. එකම හේතුවයි තියෙන්නේ මේකට බුදු ගුණේ නැවත නැවත මෙනෙහි කිරීමයි කියලා මොකද්ද බුදු ගුණේ සහ ධනසීම අතර සම්බන්ධතාවයේ තමන්ට දැනෙන විදියට. අනිකලාට එන්නේ නැහැ. එතකොට මේ අනුව බලනකොට ඉස්සරත් එක්ක බලනකොට නැත්නම් ඊයේත් එක්ක බලනකොට මේ බුදු ගුණයට හිත යොදන්න ඒකට සාදර ගතිය යෙදෙන ගතිය වැඩි වෙලා තියෙනවා. බුදු ගුණයට යෙදී ගත කරන කාලයේ වැඩිවීමක් වෙලා තියෙනවා. ඒක තමයි අපි කරන්න ඕන දේ. අපි දන්නවනම් දැන් මෙතන ඊට පස්සේ හිත කලබල අඩුයි කියලා. අපිට කරන්න තියෙන්නේ නැවත නැති යෙදෙන එකයි. නැවත නැවත යෙදුනොත් අපි අපිට කරන අනුකම්පාවක් වෙනවා. අපි මේ හිත වැඩිවීමට කරන අනුකම්පාවක් වෙනවා. ඉතින් ඒ නිසා අපි ඒක දැනගත්තා නම් අපි ඒකට කියන අනුග්‍රහ කියලා බුදුහාමස කියනවා. අපිට වැටහෙනව නම් යන්තාක් බුදුගුණ හිත ඉනා ඊතා තියෙන තාකල් සනසීමක් තියෙනවා කියලා. අපි ඉදිරිය සලකලා අදට වැඩිය හෙට බුදුගුණයේ යෙදී ගතකරන හිත යොදන්න. ඒ බුරුමේ පන්දි ස්වාමීන් වහන්සේ ඉතාම උග්‍ර විදිහට විපස්සනා උගන්වන කෙනෙක්. මම හිටිය අවුරුදු 3ක් 4ක් විතර. නමුත් ඒ ස්වාමීන් වහන්සේ මතක් කරනවා බුදු ගුණ භාවනාවේ බුදු ගුණ භාවනා ගැන කියනකොට ඒ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා අපිට අරහන් ගුණය තමයි බුද්ධ ආදී නව අරහන් නව ගුණවල තියෙන පළවෙනි ගුණය. අරහන් කියන්නේ සුදුස්ස කියන එක. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ අහනවා බුදුහමතුත් මිනිස්සෙක් මාත් මිනිස්සෙක් මම නොසුදුස්සෙක් වෙන්නත් බුදුහමතුත් සුදුස්සෙක් වෙන්නත් අපි සුදුසා කියලා කියන්නේ පූජාවට සුදුසා. වඳින්න සුදුසා කියලා කියන්නේ මොකද කාරණාව කියලා. අපේ හිත කලවම් බුදුහාමරගේ හිත කලවම් නෑ. පිවිතුරුයි. අපේ හිත නන්නත්තරයි. හැමතැනම බුදුහාමරගේ හිත තියන්න ඕන ඒති කිදීලා තියෙන අරමුණේ කටුමැටි පිටියකට කෝල්ල තලියකින් ගැහුවාගේ තක් ගාලා අල්ලනවා දඟලන්නේ නැහැ. අන්නේ පිරිසිදුකම, පිවිතුරුකම, ඒ වගේම කලවම් නැතිකම. මාතු නැති ගතිය මේක තමයි බුදු හිත කියන්නේ. ඉතින් මේ බුදු හිතේ ටිකක් අපි ළඟ දැන්නත් තියෙනවා. ඒ දේ අපි ළඟ තියෙන ගුණය වැඩි වෙනවා බුදුහාමුදුරන්ගේ මේ ගුණය හිතනකොට. එතකොට අපේ හිතත් බුදු ගුණය ඇලිලා හිටිනානේ. කටුමැටි පිටියකට කොහොල්ල තලියකින් ගැහුවා වගේ. මේක වැඩි කරන්න කරන්න මට බුදු ගුණය ආනිසල ලැබෙන්නේ මා තුළ බුදු ගුණේ වැඩෙන නිසා. ඒ තමයි බුද්ධ ඥානසෝයි භාවනා වඩනවා කියලා කියන්නේ. ඒ නිසා අපිට තමයි ඒක එනවා මෛත්‍රියෙන් එනවා. ආන බුදු ගුණෙන් එනවා. මට අසුබ සතියෙන් එනවා. නැත්තම් මේ දෙතිස් කුණ පෙන් එනවා. මයි ආනපානෙන් එනවා. ම සතියෙන් එනවා. කොයි දෙයකට හරි අපි එකක හිත යොදලා සමස්තය වශයෙන්ම, gediy වශයෙන්ම කලවන්නේ නැතුව තිබ්බොත් අරමුණ මොකක් වුණත් එතන හිත ඒකෝදි වෙනවයි කියලා කියන්නේ. එකඟ වීමක් වෙනවා. අන්නේ එකඟ වෙන එක විතරයි මට මම කරගන්න අනුකම්පාව. ඉන් එපිට යන හැම තැනකදීම මම නන්නත්තාරයි. මම නිකන් උත්තුපුවක් කිත්තක් දෑත බදල ගලක ගහපුවාම වෙන්න වගේ සීසීකට යනවා. අන්නේ වෙන්නතු දවසේ පොඩි වෙලාවක හෝ Taman දන්න යහ අරමුණක හිත තියලා නිර්මල නික්ලේශී සංකර නොවිච්ච ගතිය ඉතින් මේක අපිට හරි අමාරුයිනේ හිතාගන්න. නමුත් නිකමට හිතන්න අවුරුදු 6ට අඩු හැම ළමයෙක්ගේම හිත බුදු හිතක්. ඒ ළමයාගේ හිත කල නන්නත්තර නැහැ. අපි කියනවා 6 4 තේරෙන්නේ නැති ළමයට එකයි එක වෙලාවකට තේරෙන්නේ. දැන් ඒ නිසා අපි දන්නේ නැති දෙයක් නෙමෙයි මේ කතා කරන්නේ. අපි මේ දැනගෙන නාස්ති කරප එකක් ගැන. ඒ නිසා අපිට තියෙන්නේ නැමතත් ඒ අහිංසක ළමා මනසට හිතට යන්න එක වචනයක් පාවිච්චි කරන්නේ අහිංසක වෙන්නේ කියලා. පැහිය වෙන්න හදන්න එපා, අක්කා වෙන්න හදන්න එපා, අයියා වෙන්න හදන්න එපා, මුදුන වෙන්න හදන්න එපා, ගරු වෙන්න හදන්න එපා. ඒක කරන හැම වෙලාවෙම කතයි. එතකොට මාන්නේ ඉන්නේ. අපි බුදුහාමුදුරුවෝ ඉස්සර අපිට නොදරුවෝනේ. බුදු ගුණයක් ඉදිරිපිට අපි ළඟ තියෙන්නේ මොකක්ද? ඒ නිසා අපි බුදුහාමුදුරුවෝ ඉදිරිපිට මතක තියාගන්න මම තාම ආදුනිකයෙක්. මම යන්තම් ඉගෙන ගන්න කෙනෙක් කියලා මේ අහිංසක ගතිය අපේ ලංකාවේ ගැමිය තුල තියෙනවා. අනික් මිනිස්සු තුල ඒක ගිය ආතව හොයන්න නැහැ. මේක මේ අං ඇවිල්ලා ඒගොල්ලන්. ඔඩුවේ ජිමිලා. නමුත් බුදුහාමුදුර ඉස්සරහට ආපුවම කවුරුත් එකනේ. ඉතින් සායද පන්සල ගියම සාන්තියක් දැනෙනවා. භෝගහක් යට ගියම සාන්තියක් දැනෙනවා. හැබැයි ඉතින් මම කියන්නේ ඒක දැනෙන මිනිස්සයා. ඒක වැඩි කරන්න උත්සාහ කෙරුවේ නැත්තම් බූරුවගේ පිටේ හවුරු පැටේ වගේ ඌට තේරෙන්නේ නැහැ. එහෙනම් ඉතින් කසයක් අරගෙන තලන්න භාවනා කරනකොට අහවල් තැනේ සාන්තියක් ලැබෙනවා කියලා දන්නවනේ ඒකට වැඩි වෙලාවක් දාන්න. ඒක වැඩි වෙලා ඇසුරු කරන්න කරන කරන මේක වැඩි වෙනවා. එතකොට අපිට මේ වගේ කෙනෙක් ඇවිල්ලා කිව්වොත් ඔය භාවනා කළාති වැඩක් නැහැ. ඒකට කියන්නේ ඇත්තටම මහත්යට නම් වැඩක් නැහැ. නමුත් මට තියෙනවා. නොකියුව ඇති ප්‍රශ්නකුත් නැහැ. තමන්න තමන්ගේ සාන්තිය තියෙනවනේ. අන්න වගේ අපි හදිසියක් වෙනකොට අමලියක් වෙනකොට පිහිට වෙන්න අරමුණක් කර්මස්ථානයක් හිතේ තියාගෙන ඉන්න ඕනේ. එහෙම නැහෙනේ නන්නත්තරයි. ඔය මේ සතිපට්ඨාන අටුවාවේ සඳහන් කරලා තියෙනවා උපාසිකාරාමක හිටියලු ගිරවෙක් ඇති කියලා. උට බුද්ධ රක්කිත කියලා නම තිබ්බා. ඉතින් උපාසක මෑණිවරු ඔක්කොම හරි ආදරේලු. ඉතින් මූ කූඩුවේම දාන්න ඕනේ නැතිලු. ඉඳගොන් නාන්න ඕනේ නැචාම දිවහම නාලා විලා කූඩුවේ ඉන්නවලු. මේ කණ්ඩ දෙනවලු බොන්න දෙනවා. ඉතින් බොහොම උත්තර කතා කරනවා. දවසක් මේක නාලා අර උපාසිකාරාමයට එන තොරණේ අයිනේ තටු වේලෙන්ද ඉන්න වෙලාවක කුරුළු කොයි කැවිලා ගහගෙන ගියා. ගහගෙන ගියේ උපාසිකාරාමේ පැත්තටලු. යනකොට මෑණියුරු කෑ ගහලා බුද්ධ රක්කිත ගෙඩියනෝ කියලා කෑ ගහනකොට කුරුළු ගෝයා තක්කු මුක්කු වෙලා දාලා ගියා. යනකොට මුට වතුර බොන්නත් නැතුව අමාරු වෙලා ඊට පස්සේ වතුර ටිකක් බොන්න දීලා බුද්ධ රක්කිත ඔබට බය හිතුණද කියලා ඇහුවා. ඊට පස්සේ බුද්ධ රක්කිත ගිරව කිව්වලු නෑ මං ගෙනියන වෙලාවේ අට්ටි අට්ටි අට්ටි අට්ටි අට්ටි අට්ටි කියලා භාවනා කරකට හිටියේ කියලා බයක් තිබුණ නෑ කිව්වලු. මොකද මේ මෑණියුරු කරන භාවනාව අරු ගිරවෙක් වගේ කටපාඩම් කරගෙන. ඒ නිසා හොඳ තැනක ඉන්න ගිරවට වුණත් නිකන් ආభాෂයක් තියෙන කලබලයක් වුණොත් හිතවුල් කරගන්න එපා. අටි මඩලද කර්මස්ථානේ හිත තියාන හිටපන්. එතකොට කරදරයක් තමයි. නමුත් හිත එකලස්සලා තියෙනවා. හිත මේ නන්නතර වෙන්නේ නැහැ. ඒක අදටත් සතිපට්ඨාන අටුවාව කියන කෙනෙකුට තේරෙනවා. මේ බුද්ධ රක්කිත කියන ගිරවත් හදිස්සියකදී තැබෑරුමට යන්නේ නැහැ. ගහ වෙන ගන්න යන්නේ නැහැ. ඒ නැත්නම් අම්මා මතක් කරලා බනින්න. දැන් අපිට කියන්නේ කිය මොකද්ද කරන්නේ? ගේ අම්මට කියන ඔන්න ඒක තමයි භාවනාව දැන් තියෙන්නේ. මෙතන කියන්නේ ඒ වෙනුවට අට්ටි අට්ටි අට්ටි නැත්නම් බුදුගුණ මෙනෙහි කරනවා ඉතිවිසෝ භගවරන් ධම්මා සම්බුද්ධෝ කියනවා. ඉතින් මේ වගේ දෙයක් අර වගේ කතා කතා කරන මහතුරුන්ට ඉන්නේ නැහැ. අදිසියේදී මෙතන හිත තියන්න ඕන කියලා එකක් නැහැ. ඉතින් අපි ඒ වගේ අරස්සාවට යමත් අපි ඒකට කර්මස්ථානය කියලා කියනවා. අපි අපි වඩන කර්මස්ථානේ ඒ නිසා යටුවාවේ තියෙනවා අම්මලා දෙන්නේ පාරදී හම්බුනොත් පළවෙනියම කිනවලු මම අසුබ සතිය වඩන්නේ ඔයා මොකද කරන්නේ මම බුද්ධ අනුස්සතිය වඩන්නේ කියනලු ඒගොල්ලෝ කතා කරන දැන් වගේ ඔය මේ මේ ශාලාවට ඇවිල්ලත් කචුකුචු ගන්න යන්නේ නැහැ කතා කරනවා නම් කතා කරන්නේ කර්මස්ථානේ තමයි ඒ නිසා අපි හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ මේ ශාසනික වැඩ කරන්නේ. ඒ නිසා අනවශ්‍ය කතා ඕනේ. අදාළ දෙකට හිතියොතකොට තමයි හිත කීකරු වෙන්නේ. වෙන කාට හරි තියනවාද මේ කමඨාන් සුද්ධ කිරීම ප්‍රත්‍යයෙන් අහන්න ප්‍රශ්න එහෙම නැත්නම් ගොඩක් විශ්ලේෂණය කරලා එතකොට මේ ප්‍රශ්නේ අහන්නේ භාවනා කරනකොට තියෙන මේ හිත විසිරෙනවා ගොඩාක් වෙලාට ඒක නැති කරන්නේ කොහොමද කියලා. එතකොට මම අහන ප්‍රශ්නයක් අපි මෙහිදී තියලා තියෙන මේ මූලික කමටහන් උපදේශපන්තිට අහුම්කන් දීලා තියෙනවා. ඔව් ඒක නිසා ඒක අහන්න ඒක අහුවාම ওই ප්‍රශ්න තමයි උත්තර දෙන්නේ. අපි මුඛේ කාර්ය හිත යොදලා නැත්තම් හිත නන්නත්තරයි. ඊගෙන කාටවත් කතා කරන දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි හිතක් යොදන්න බැලුවොත් අපි කියනවා මේ ඉර පායන දිහා බලා ඉන්නවා කියන්නකෝ. නැත්නම් ගඟක් කලන කියලා ගඟ දිහා බලන් ඉන්නවා. එහෙම නැත්නම් අත් දෙක තියන අත් දෙක දිහා බලන් ඉන්නවා. නැත්නම් ආනපාන දිහා බලා ඉන්නවා කියන එක දාන්න ගිය දවසේ තමයි අපිට තේරෙන්නේ හිත කොච්චරක් නන්නත්තාද කියලා. අපි හිතන්නම් හිත මරණ වෙලාවේදී හොඳ තැනකට යයි කියලා. කොහේ යන්නද? ඉතින් නිසා භාවනා කරන්න ගිය කෙනා දන්නා වූ කර්මස්ථානයකට එක දිගට දාන්න ගිය ගමන් හිත විසිරී යාමේ ප්‍රශ්නයකට එනවා. ඉතින් එතකොට එයා දැනගන්න ඕනේ කැලේ ඉන්නකම් කුළුමීම කුළු ගති පාන්නේ ටික කුළු ගති පාන්නේ බැඳගෙන ගමට ගෙනාවා. ගමට ගෙනාට පස්සේ වරමන්ද කඩාන බෙල්ල කඩාගෙන මැරෙන කම්ම නටනවා. කැලේ ඉන්නකොට එහෙම නෑ. ਉਹ කාලා බෙල්ල පැත්තකටලා ඉනවා. ඒ නිසා භාවනාවට හිත දාපු ගමන් කැලේ හිටපු කුළුමීමෙක් ගම්මැද්දේ ගෙනල්ලා බැඳගත්තා වගේ එචා භාවනා කරන අයට වෙන කෙනෙකුට නැති ප්‍රශ්නයක් තියෙනවා හිත කලබල වෙනවා. ඉතින් ඒක පිටන අටුවාචාර්යන් වහන්සේ අහනවා හොඳ හයිය කණුවක හොඳ වරපටකින් බැන්දොත් නටලා නටලා නටලා නටලා අන්තිමට කුළුමීම කොහෙද ලගින්නේ අර කණුව මුලම තමයි. ඒ නිසා මේ සතිය කියන අරමුණ දීලා නෑ ආනාපාන කියන අරමුණ දීලා සති කියන යොතෙන් මේ කුළුමීව බැඳලා තියන්නේ ඔය නටලා නටලා අන්තිමට ආනාපානෙටම තමයි වැටෙන්නේ. ඉතින් ඒ ටික තමයි කමටහනේ අපි කියලා දෙන්නේ. භාවනා කරනකොට හිතේ පිට යන්නේ ගැන කතා කරන්න එපා. චිත්තක්ෂණ කීයක් හුස්ම කීයක් බලන්න පුළුවන්ද කියලා කියන්න. ඊට පස්සේ ඒක දිගේ අපිට ගමනක් යන්න පුළුවන්. ඒ නිසා පළවෙනිම අවශ්‍ය කරලා තියෙන්නේ ඒක සඳහා මූලික කමඨහන් උපදේශයක් ලබා ගන්න. ලබා ගන්න උත්සාහයක් කරලා බලන්න. පුළු පුළුවන් වෙලාවේ අර කර්මස්ථානේ බැඳලා තියාගෙන ඉන්න. ඒකේ දේශ මාත්‍රයට වර්ධනයක් තියෙනවා නම් අපිට ඒක දිගේ පාරක් යන්න පුළුවන්. මෙතනින් අහන්න කවුරු හරි ඉන්නවද කියලා හිත පිට යෑම නැති කෙනෙක් කාටවත් අත උසන බුදුහාමුදුරන්ගෙත් ගිහිල්ලා තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මම විවේකීව කැලේකටලා භාවනා කරද්දී මට හිතුණලු අනේ මේ රජ්ජුරුවෝ මේ දුප්පත් මිනිසුගෙන් අයබදු ගන්න නැත්තම් මිනිස්සු කොච්චර අමාරුවෙන්ද ජීවිතේ රකින්නේ. රජුරු ඒකෙන් අයබදු වෙන රජසප විදිනවා. කියනකොටම මාර්යාවිලකඩු ඕක තමයි මං කිව්වේ ගිහි ගියතරින් ඉස්සලා රජකමේ හිටියනම් අපිට ඒක කරන්න පුළුවන්. දැන් උනත් පමාණයි යන්ද අපි ගිහිල්ලා නම් මේ කිඹුල්ලත්පුරේ රජකම් බාරන කර්මකේ. ඒක බුද්ධාංශ කල්පනා කළාට මාර්යා තමයි අපේ හිත පිට ගිය ගමන් මාර්යා තමයි. ඉතින් බුදුහාමුදුරන්ගේ තෝම හිත පිට යනවා නම් අපි වගේ නරපණුවන් ගැන කුමන කතාවද? ඒ සාවි ප්‍රසිද්ධිය එක සාකච්ඡා කරන අපිට ලැජ්ජාවක් නෙවෙයි. නමුත් අපි ඒ වෙනුවට තියන්නේ කොතනද කියලා අර අම්මා කියන බුද්ධානුසතිය තියෙනවා. බුද්ධ රක්කිත කියනවා අට්ටි අට්ටි අට්ටි කියලා. අපි මේදි කියනවා මේ ඉඳගෙන ඉන්න බව දැනගෙන හිටපන්. නැත්නම් හුස්ම ගන්න බව දැනෙන්න. යන්නේදී අඳුරක් නැතුව ඊට පිට යන්නේකට උත්තර දෙන්න බෑ. ඒ නිසා මූලික උපදේශ කමඨාන උපදේශ අහුම්කම් දෙන්න. ඒතර මම කැමති මේපත් වෙච්ච සංවිධායක සංවිධායක ප්‍රතියන්ගෙන් දැනගන්න ඔයගොල්ලෝ ගාව තියෙනවද නැත්නම් මේ ස්වාංශිකෙන් ඉල්ලගන්න කාට හරි අවශ්‍ය වුණොත් මේ ආවොත් මේ මූලික උපදේශ ලබා ගන්න ක්‍රම දෙක තුනක් තියෙනවා පත්‍රිකා තියෙනවා මේකේ වාර්තාගත කරපු දේශන තියෙනවා අනිත් එක ඉන්ටර්නෙට් එකේ බණවලත් මේ දේශනය එක එක වෙලා හැටියට දෙනවා අන්නේ ටික මේ තුන් දෙනා ගාව නිටතරම තියෙනවා කවුරු හරි ආවොත් දෙන්න. ඉතින් ඒ නිසා මේ ධම්මවිජය හඳුරගාව හරි අපි ළඟ තියෙනවා දෙවුවා ඒ හදපු මේ data pen එකක් හරි CD එකක් හරි පත්‍රිකා තියෙනවද කෙනාකෝ? ඔව් ඒක අත්‍යවශ්‍යයි. ඒ පත්‍රිකා අපිට ඕන තරම් සපයලා දෙන්න පුළුවන් නිසන්වනේ. ඒකේ තියෙනවා අර මුළු අවුරු පැයේම දේශනය ඉංග්‍රීසියෙන් සිංහලෙන් ලියපුවාලි. ලියවගෙන යනවා මේ දවස්වල. ඒකේ තැටිය තියෙනවා. ඊට පස්සේ මහසි සඩෝ ස්වාමීන් වහන්සේ බුරුමේදී එන ඕනම කෙනෙකුට දෙන දර්ශීය දේශනේ මම සිංහලට දාලා තියෙනවා ඉංග්‍රීසියෙන් තියෙනවා. ඉතින් ඒ ටික නිතරම මේ වගේ දැනග තියෙනවා. හැබැයි ඒක හොඳට මතක තියානින්න අපේ මීටිකල අපේ නායක හඳුරු ඉන්න කාලේ කිව්වා කාටවත් නුසුදුස්සෙක්ගේ අතට පත්‍රිකාවක් දෙන්න එපා. ඉල්ලලා අඬා වැටුනොත් විතරක් දෙන්න. මොකද මේ කමටහනක් දෙනවා කියන එක විශාල වගකීමක්. ඔය ආවට ගියාට පත්‍රිකාව බෙදන්න යන්න එපා. මේ හන්දිය තියලා කියන්න එපා එන එකන ගෙනියන්න කියලා ඒ වගේ පාච්චල් මට්ටමකටපත් කරන්න එපා මේවා. අපිට මේ ලැබුණාට මේක ඉතාමත්ම දුර්ලභ වස්තුවක්. ඉස්ලාම ලියපු ආනාපාන සති පොතක් කිව්වා මෙතෙන්ට ඇවිල්ලා කවුරු හරි නම කියලා ඉල්ලුවොත් දෙන්න දෙන්න එපා නැත්තම්. මොකද මේ මිනිස්සු මේ පත්‍රිකා ගෙනියලා කරවලෝ තන්න ගන්නවා. පට්ටක්කව තන්න ගන්නවා. මොන තරම් අකුසල කර්මයක්ද? බුදුසන්න පත්‍රයේ බුදු පිළිම තියෙනවා මොනකටද පාවිච්චි කරන්නේ? හෙළුවලි ගෑනුන්ගේ රූපෙයි බුදුහාමුදුරගේ රූපෙයි පාවිච්චි කරන විදිහ එක සමානයි අද. ඉතින් ඒ දෙයට කරන්න යන්න එපා. මම බුරුමේ අවුරුදු 4ක් හිටියා. කවවම්ම කවදාකවත් බුදු පිළිම බුද්ධ රූපයක් අච්චු ගහන්න දෙන්නේ නැහැ. අච්චු ගහන එකේ පිළිවෙල තියන්න ඕන. ගැහුවොත් දඩ. බුදු පිළිම පොත් පිටකවරකට හරි ගහන්න තාන. ඒක ගරුකට ඉසු දෙයක් මේ ආවට ගියාට දෙන්නේ වගේ කමඨාන් පත්‍රිකාවක් කියන එක සීමිතව පාවිච්චි කරන්න ඕන ඕන කෙනාට විතරයි. මොකද වෙන කෙනෙකුට දුන්නොත් ඒක යාපව් කරගන්න. ඒක හරියට මේ 200 කරන්ට් එක අල්ලන්න දෙනවා. දන්න මිනිහෙක් ඇල්ලුවොත් නම් මිනිහා බේරෙයි. එනිසා ඒ අපි මේ ස්වාමීන් වහන්සේ මධ්‍යස්ථානයේ වශයෙන් පත් කරගමු මේ තුම්පොළ අරගමු ඒගොල්ලෝ ගාම තියාගන්න ඕගොල්ලන්ට සුදුසුකම් තේරෙන්න ඕනේ. මෙයා මේ පාවිච්චි කරන්නේ පරෝජනේ සලකලයි කියන. නැත්තම් අස්ථානගත වුණොත් අපි ඔක්කොම ගස්. ඔක්කොම අමාරු කරනවා. ඒක මේ බණ අහන කෙනාට දෝෂයක් නැහැ. ඒව නුසුදුස්සෙකුට බණ කියන කෙනාට දෝෂ 17ක් බුදුහාමර පෙන්නලා දෙලා තියෙනවා සීකියා පදවල. මේ මේ ලකුණු වලින් ණයට බණ කියන්න එපා. කිව්වොත් කියන මනසක මේ මහානකමට අඩුපාඩුකම් හිටිනවා. අහන කෙනා මොන වුණත් කවන්නේ. අහන්න කෙතේ යුවත් කියන්න තී බුද්ධියෙන් බණ කියන්න. පත්‍රිකාවක් දෙනකොටත් එහෙමයි.

හරි කියමුකෝ අපි කියමුකෝ මන්තර කියන්න හරිමුකෝ මොකද්ද එතකොට මොකද්ද නගර ප්‍රශ්නේ? පැතිකඩ දෙකක් තියෙනවා දැන් මේ මහත්තයා කියපු නිසා මේක තමන් කරනවා වගේම අනුන්ට කියනවනේ. එහෙමකුත් තියෙනවා. නෑ තමන් හරි තමන්ගේ ගන්නකොට ඒ තමන්ගේ ගන්නකොට මේ භාවනා කරන රාශියක් කරනවා ඒක නිසා කොයි එකද වඩා හොඳ කියන එක තාම අහුවෙලා නැහැ. හරි ආශාව නෙවෙයි. ආශාව කියන එක එකක්. නමුත් අපි මේ කෑම කනකොට රුචියට කෑවට කෝකද ಗುಣ කෑම කියන එකක් තියෙනවනේ. අපත්‍ය කෑම කියන එකක්. ඒකට දැන් මේ කියපු නම් වලින් මහතයට වඩා පරෝජනය. එහෙම නැත්නම් කියනනම් දිට මේ ආත්මදීම සැපගෙන දෙන්නේ කොයි භවනායිද? ওই සියල්ලෙම කොයි එකද වඩා හොඳ එක? මම ඔය ඒකයි මේ මාත්‍ය කියන එක එකයි. එහෙනම් භාවනා කරලා වැඩක් නැහැ කියලා මෙයා කියනවා. මෙයා කියමගේ යෝලුවා. ওই දෙකම එකයි. අපි භාවනා කරනවා හැබැයි කිසිම තැනක ඕජාව තියෙන තැන දන්නේ රස තියෙන තැන දන ඔක්කොම කරනවා. එයයි භාවනා කරලා වැඩක් නැහැ කියන එකයි දෙකම එකයි මගේ පැත්තෙන් බලනකොට. ඒ නිසා ඒ බුරුම ස්වාමීන් වහන්සේ ගාව මං කාලයක් හිටියා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා භාවනාවක් කරනකොට තමන්ගේ හිතට සාන්තිය තියෙන හොඳ එක එයාටවත් තේරෙන්නේ නැත්නම් භාවනා කරන්න නැති කෙනෙකුට කොහොමඩක්වත් තේරෙන්න බෑනේ. ඉතින් තමන් කනකොට රාත්තල් ගාන දැනගෙන හිටලා කන්නවා. බුද්ධාසන ශීර්ය කරනකොටද වඩා හිත සද්ධාව වැඩෙන්නේ. අසුබේ වඩනකොටද මරණානුස්සතිය කරනකොටද මෛත්‍රිය වඩනකොටද බුදු ගුණ 9 සංඝ ගුණ 6 වඩනකොටද කියලා ආනාපාන කරනද කියලා ඒ රසය දන්නේ නැත්නම් කොච්චර කෑවත් ඇති වැඩක් ඒ නිසා අනිත් දවසේ මේ ඔක්කොම කරලා බලන්න කොයි එකටද වඩා හිත් වදින්නේ. ශද්ධාව වීර්ය, සතිය, සමාධි, ප්‍රඥා කොයිද වැඩෙන්නේ? ඒක දිගේ තමයි යන්න ඕනේ. එතකොට ගමනක් තියෙනවා. අපි ලොකෝ තැනකින් පටන් ගත්තට එන්නේ එන්නේ එන්නේ තැනකට යනවා. නැත්තම් තියෙන ඔක්කොම කරනවා. එකකවත් ಗುಣ රස වෙනසක් දැකලා නැහැ. එහෙම නැහැ. නෑ එකක් කරනවා කියන එක නෙවෙයි තියෙන්නේ. කොයි එකෙන්ද ප්‍රයෝජන තියෙන්නේ කියලා බලන්න. කොයි එකෙන්ද හිත බඳින්නේ. කොයි එකට තමයි සාන්තියක් ලැබෙන්නේ. ඒක දිගේ බුදුජානනාංශයෙන් අහනවා වෙන ප්‍රශ්නයක් මේ උත්තරේ ඒ ප්‍රශ්නේ තියෙනවා. දැන් අන දැන් ඔබ වහන්සේ ලෝකයට සමහිත පතුරනවා කිව්වට ඔබ වහන්සේ තමන්ගේ ගෝලයන්ට වැඩිපුර සලකනවනේ. පැවිදි වෙච්ච අයට. ඊට බෞද්ධයන් සලකනවනේ. ඒ අබෞද්ධයන් සලකන්නේ නෑනේ. ඉතින් ඔබ වහන්සේ තියෙන පක්ෂග්‍රාහීනි. කියලා බුදුරජාණන්සිට අන්‍ය තීර්ථක කෙනෙක් චෝදනා කරනවා. මම කියනවා ඔබ වහන්සේ තර්කේ හරි මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. එතකොට ආයෙ දෙන උත්තර හැටියට මට දෙන්න පුළුවන් උත්තරයක් දෙන්න. ගෝවියෙක් ඉන්නවා. කුඹුරු තුනක් තියෙනවා. එකක් හොඳම සරුපලුවක්, අනිත් එක මධ්‍යස්ථ එකක්, තුන්වෙනි එක නිකම්ම නිකං ගල්පොත්තක්. මේ මනුස්සයා කල්යල් බල්ල වැඩ කරන්නේ සරුපලවේද, මධ්‍යස්ථ පොළවේද, අර පාළු ඉදමෙද කියලා. හරියට පැස් වෙනකොට ඉස්සල්ලාම වැඩ පටන් ගන්නෙ නිතරම ෂුවර් එකකින් ප්‍රතිඵල ලබා දෙන සරුපලවේද නැත්තම් නිකන් වියදම් කරන බිත්තරට වී ටික හම්බෙන සයිස් එකේ ඉඩමකද නැත්නම් අපරාධේ බිත්තර වී ටිකක් අහක වෙන එකේද වැඩ කරන්න කියලා හොත් මොකද්ද හිතෙන්නේ මහතට? දක්ෂ ගොවිය වැඩ කරන්නේ කල්යල් බල්ල වැඩ කරන්නේ කොයි ඉඩමේද? සරුපොළේ. ඒ වගේ ඒකෙන් මම ගන්නෙ දැන් මහත්ය කරන මේ භාවනා කරන හත අටෙන් මොකද්ද සරුපොළව දන්නේ නැතුව තුනීම එක විදියට ගොවිතැන් කරන්න ගත්තොත් කුසිකාන්ත පාර්ලිමේන්තුවේ රක්ෂණය ගෙවයිද? නෑ. ඒක ගොයියගේ යුතුයකමක් තමයි. එයා දැනගන්න ඕනේ මේ පොළවේ දැම්මොත් පොහොර අසන වැඩි. එයා ඒක වැඩ කරලා ඉඳ තිබුණොත් දෙවෙනි කුඹර කරනවා. ඒ කරලත් ඉඳ තිබුණොත් තමයි අපි අර තුන්වෙනි කුඹර කරන්නේ. ඒ නිසා අපි යනකොට රාත්තල් ගන්න කිරලා කණ්ඩෝ. තිබුණට භාවනා ක්‍රම කරන එක නෙවෙයි වැඩේ. එතකොට අර මේ මාත්‍යා කියප එකයි භාවනා නොකර ඉන්න කියන එකයි දෙකම එකයි. නිසා භාවනාදී තියෙන ප්‍රයෝජනේ සලකලා කියලා වචනයක් තියෙනවා. අපි මේ කරන්නේ අපේ දැනුමට අපිට පළප්පරෝජනයක් තියෙන එක තමයි අපි කරන්නේ. ඒක නොවෙන්න පුළුවන් ඒක වැරදෙන්න පුළුවන්. නමුත් ඒක දිගේ යනකොට අපි දියුණුවක් වෙනවා. ඒක අපිව යොමු කරනවා. ඒක අපිව උපනයනය කරනවා කියනවා. ඕපනයික කියලා ගුණයක් තියෙනවනේ ධර්මයේ. සක්කාතෝ භගවත ධම්මෝ සම්දිතුකෝ අකාලිකෝ ඒපස්තිකෝ ඕපනයික ඊය මං එන්නේ ඉස්සලා කියලා ආපු බණ ඕපනයික ගුණය ගැන බණ කියලා ආවේ. මං පහමාරදලා හයමාර වෙනකන් පහේ ඉඳලා හයමාරට බණක් තිබුණා. මම මේ එන්න ඕන නිසා පොඩ්ඩක් ඕවර් ටයිම් දාන්න නැතුව හයට බණ ඉවර කරලා පැනලා පහේ ඉඳලා හය වෙනකම් විතරයි. ඕපනයික ගුණය. මේ ධර්මයේ තියෙනවා හරිතනින් ඇල්ලුවොත් ඒක ඉදිරියට තල්ලු කරනවා. ගොඩාක් කෙරුවයි කිව්වට අපේ ලොකු සාංචින්නකොට හොඳ නිදර්ශනයක් දෙනවා. දොඩම් ගොඩක් බදා ගන්නත් කියලා මොකක්වත් අහුවෙන්නේ එකක් ගනින් කියලා තියෙනවා. දොඩම් ගොඩ බදාන්නේ කියලා මොකක්වත් අහුවෙන්නේ. අතින් ගන්න ගියොත් ඒක අහු වෙනවා. ඒකට තියෙන අත්දැකීම් බලලා මට වැඩියෙන්ම හිත පඳින එක මට වැඩියෙන්ම ආධ්‍යාත්මයින එක තෝරගන්න බෑ. ඒකට බුදුහාමුදුරු නෑ උතන. මටත් බෑ. වෙන කෙනෙකුට බෑ තමන් බලන්න ඕන. ඊට පස්සේ කවුරු හරි වොත් දයිමනසුම් බොච්චර බහනා කරන්නේ බුද්ධහනුසිත කර නෑ ඒක කරනකොට මගේ හිතට සතුටුයි. එච්ච ඒකට කවුරුත් එන්නේ නෑ වාද කරන්න. ඒක හරීම ප්‍රායෝගික එකක්. ඒ වගේම ප්‍රයෝජනෙ සලකලා කරන එකක්. නිසා ඊගාව ප්‍රශ්නේ මහත්තයාට තියෙන්නේ සම්පජඤ්ඤය යොදන්න ඕනේ. මේ කරන භාවනාවලින් වැඩියෙන්ම ඕජාව ලැබෙන එක. මොකෙන්ද වැඩියෙන් හිත බඳින එක කියලා බලලා ඒකට වැඩිපුර සලකන්න කියනවා සරු පොළොව ඉස්සලා වැඩ කරන ගොවියෙක් වගේ. ඉස්සරහ එතකොට මේ හුස්ම රැල්ල ගොරෝසු අවස්ථාව දැනිලා සංසිඳන අවස්ථාවට යනකොට තමන්ගේ සතිය හොඳට තීව්‍ර වෙලා දක්ෂ වෙලා තියෙන ගොරෝසු ආනාපානෙ තියෙන වෙලාවේදීද නැත්නම් සංසිඳිච්ච ආනාපානෙ බන්න වෙලාවේදී. ඔව් එතකොට ඉස්සලා ගොරෝසු තිබිලා සතිය හොඳට කාර්යක්ෂම වෙලා වෙලා වෙලා තමයි සියුම් වෙන්නේ. එතකොට මේ සියුම් භාවයේදී සියුම් තැනට ආවට පස්සේ සතිය ඊ ගාවට දේවල් හදන්න ඉස්සරලා ඒ සියුම් සතියත් එක්ක වැඩි වේලාවක් ඉන්න ඕනේ ඒක හුරු කරගන්න. මොකද ඒක ඒක හොඳ ප්‍රශ්නයක්. ඒක දිහා මොකද කරන්න ඕනේ? අපි ගුරුසු ආනාපානේ බලන ගුරුසු සතිය සියුම් වේගන කියලා සියුම් ආනාපාන බලයේ තත්ත්වයට ආවට පස්සේ තව දෙයක් ඊගාට කරන්නේ මොකන්ද කියන ප්‍රශ්නේ ඇහිීමෙන්ම අර සුමුදුක කැඩි කැඩිලා යනවා. සියුම්කම කැඩෙනවා. ඒ නිසා හිතන්න ඕනේ මේ සියුම් ආනාපානේ සියුම් සතිය උපයපු එක. උත්හානේ උත්හාන තමයි දැන් රකින්නේ කොහොමද කියලා. ප්‍රශ්න කරන්නේ නැතුව ඒක කිකිලි බිජු රකින්නා වගේ බඩතුලේ රංගවාගෙන බලන්න ඕනේ මේ සියුම් භාවයේ තව කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා. ඒතට ඒ සියුම් භාවයේ අගේ කිරීමක් කරනවා මිසක ඊගාවට තියෙන දේ අහන්න ගියොත් මේකට කෙනහිල්ලක් වෙනවා. එහෙම කිව්වොත් තේනවද? තව ඊගාට කරන දේ අහන්න ගියොත් මේ උපේපු දෙයට කෙනහිල්ලක්. ඒකට අපේ ලොකු සංස්පාතිය අනදර කරනවා කියන්නේ. අනදර කරන්න බෑ මේ උපයාගත්ත දේත් එක පුළුවන් තරම් නිකන් කඹේ මැදට යනකම් ඇවිදගත්ත මිනිස්සෙක් දැන්. වටපිට බලන්න ගියොත් වැටෙනවා. ඕක සීරු මාරු කරන එහා පැත්තට යනකම් අර සියුම් ආනාපානේ නැත්නම් නොදෙන ආනාපානේ කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා බලන්න. මේක පුංචි රහසක් අපිට කියලා දෙන ලොකු දාන්නේ. නෑ. උස්මනල බලන්න බෑනේ. උස්මනල නෑනේ. මේ සඳහා උත්තරේ මොකද්ද? හොඳට භාවනා වෙනකොට හුස්ම රැල්ල නොදෙනී යනවා කියලා ඇස්සලා යන්නේ කියලා. එතකොට අහන්නේ නැහනේ. අපි ලොකු සංසි දෙන උත්තරයක බොහොම අමාරු ප්‍රායෝගික උත්තරයක්. භාවනා හොඳට කරපු පිං ඇතියත්තන් විතරයි ඔක වෙන්නේ. කොට වෙන්නේ නැහැ. සමහරට ආනපනෙ මුලදිවත් අහුවෙන්නේ නැහැ. අහු වෙලා අහුවෙච්ච ආනපනෙ ගෙවෙනකම් බලන්න පුළුවන් උනායි කියලා කියනවනම් එයාගේ හිත බොහොම ගැඹුරකට ඇඳලා ඇස්ති. හැබැයි තල තුන වෙලා නැහැ තාම. උන්ට සිද්ධි වෙලා නැහැ තාම. වශී වෙලා නැහැ. ඒ නිසා මේ අනේක අනිත් දවසේ යනකොට ලෑස්තිලා යනවා. ඒතර ඊගාට යන්නේ මොකද්ද ප්‍රශ්නකුත් නැහැ. මේ උපයාගත්ත එකලස මේ උපයාගත්ත මේ සියුම් භාවය කොච්චර වෙලා පවත්වන්න පුළුවන්ද කියලා බලන්න යනකොට අපි පුළුවන් තරම් බලනවා අර ගත්ත එකලස කඩා බිඳ ගන්න නැතුව ඒකට හිත ගත හුරු කරන්න ඕන. ඒ කියන්නේ වශී කරනවායි කියලා අපේ භාෂාව. එනත සිද්ධි කරනවායි කියලා. එහෙම නැත්නම් ඒක හුරු කර ගන්නවායි කියලා. ඒ නිසා පුළුවන් තරම් එතන ගියාට පස්සේ වැඩි වේලාවක් ඒකේ ඉන්න පුරුදු කරන්න මොකක්වත් පේන්නේ නැහැ වෙලාව. මොකේට හිත යොදු කරලා දන්නේ නැහැ. නමුත් සතිය හොඳ එක දැන් තියෙනවා. එහෙමනම් කියන්න පුළුවන් අරමුණක තියෙන සතිය ලාමක සතියක් අරමුණක් නැතිව පවතින සතිය තීක්ෂණ සතියක්. ඒ තීක්ෂණ සතිය ගියාට පස්සේ ඒක අනදර කරන්නේ නැතුව රකින්න ලොකු බුදුබණක් ඕනේ. ලොකු ලෑස්තියක් ඕනේ. ලොකු ආත්ම ශක්තියක් නැත්තම් අපේ හිත සැක කරන්න ගිහිල්ලා අර උපයාගත්ත එකලස කඩා ගන්න. ඒ නිසා අනදර කරන්නේ නැතුව මේක එන්නේ එන්නේ සිවුනා සිවුනාට පස්සේ මේ කිසිම දෙයකින් බාධා නොකර මේ එකලසේ හේමම හිත කොච්චර වෙලා තියන්න පුළුවන්ද කියලා බැලුවොත් එහෙම Tamanට තේරෙනවා කිසිම කෙලෙසයක් හෝ කිසිම ආතතියක් හෝ ඒ හිතේ හිටින්න බෑ. මොකද මොකේකවත් හිතල නැහැ හිත. මේක බුදුහාමුදුරුවෝ කියන්නේ මොහොතට වැටලා පීනන මිනිස්සුකට පුංචි දූපතක් හම්බුණා වගේ. ඇඟ වේලා ගන්න පුළුවන් පොඩ්ඩක් වෙලා. ඒ නිසා ඒකට ලෑස්තිලා යන්න සූදානම් කරලා ඉතින් අනුරාධපුරයෙන් මේ ප්‍රශ්නේ ඇහෙන එක ගැන මම බොහොම සන්තෝෂ වෙනවා. භාවනා කෙරුවොත් જાතියක් ආගමක් මොකුත් නැහැ. හුඳට අරමුණක් වෙන් කළා අරමුණ දිහා බලා හිටියොත් ඒක සියුම් වෙනවා කියලා කියන්නේ සියුම් වෙන ප්‍රමාණයට කෙලස් කැපෙනවා. දැන් මේ කෙලස් කැපිච්ච හිත හේම අරසා කරනවා. රකින්න ඕන. ඒ රැකිල්ලට තමන්ගේම ඥාණය තමයි පාවිච්චි කරන්නේ. වෙනම බුදුහමද වෙන බණක් කියන්නේ වෙනම සූත්‍රයක් නැහැ වෙනම සමීකරණයක් නැහැ මේ ගිය කෙනාට තියෙන එක රැක ගන්න එක. ඉතින් මම මේ කිව්වට පස්සේ හිතට ධෛර්යයක් දෙන්නේ නැත්තම් කරකොල ඇත ඇරියා වගේ. ඈ මොකද්ද ධෛර්ය කියන්නේ ඈ? අන්න. ඒකට කරන්නේ ලැස්සෙලා යන එකයි. ඒ වෙන්නේ ධර්ම සාකච්ඡා නොකළොත්. අබුද්ධෝත්පාද කාලවල නිවන් දකින්න බැරි ওই නිසා. අබුද්ධෝත්පාද කාලේ සුතෙන් යනවා. එයා දන්නේ ඒකට කරන්න ඕනේ. දැන් අපි වාසනාවන්තයි මොකද බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා තෙන්නේ ගියොත් පුතේ ඔන්න ඔහොම වෙනවා මෙන්න මෙහෙම කරපන් කියලා අපිට ගුරුහාමුදුරුවෝ කියලා දෙනවා. දුන් නැත්තම් ඔතන ගියාට පස්සේ මීට වැඩි ප්‍රශ්නයක් මතුවෙනවා. තිබුණට වැඩි ආතතියක් එනවා. ඉතින් ඒ නිසා අපි භාවනා කරුවට බෑ තනියම නිවන් දකින්න අපි ප්‍රශ්න නගන්න ඕන ප්‍රශ්න කරන්න ඕන සාකච්ඡා කරන්න ඕනේ. ඊටසේ අනිත් දවසේ ඒ ඥාණයෙන් ආය පරිශන කරන්න ඕන. ආය යෙදී යෙදී බලන්න ඕන. බලනකොට තේරෙනවා මේකේ ගමනක් තියෙනවා කියලා. කීයද වෙලාව? එමුණ අපේ විනාඩි 5ක් විතර වැඩිපුරක් ගිහිල්ලා තියෙනවා. මම එනකොටත් විනාඩි 5ක් විතර ඇති. ඉතින් මේ සාකච්ඡා විවර කරන්න ඉස්සලා කාට හරි වෙන ඒ අවස්ථාවේදී මහා දුගන්ධය අවුරුද්දේ කියන්නේ ආයතන ගම් ගම් දෙකවිලා පිටේ ගම් නිකුලේ ඒ අවස්ථාව විදිහට මට කියාගන්න බැහැ අසිනු භාවනාව කරලා තියෙනවා. එතකොට තමන්ගේ අරමුණ තිබුණේ දුගන්ධය එක නෙවෙයි අරමුණ තිබුණේ මොකක් අරමුණු කරනද භාවනා කරේ වෙලාවේ. මේ භාවනාව අනුමත කරගත්තේ මේ ආස්වාස ප්‍රාස්වාසයෙන් තමයි. ඒ එතකොට මම මේ ප්‍රශ්නයක් අහුවොත් එimhe මේ විදිහට ආනාපානේ අහුවෙලා අහුවෙච්ච ආනාපානේ සියුම් වෙන දේවල් ඊට කලිමුත් අත්දකලා තිබිලා තියෙනවා. <laughs> නෝ ඊට පස්සේ ඇති වෙච්ච මේ දුර්ගන්ධය නිසා ඊට පස්සේ ඒකට බීතිකාවක් වගේ ඊට පස්සේ එතෙන්ට යන්නේ නැති ගතියක් එනවද හිතේ ආසාවක් තියෙනවා මම යන්න මම මේ දැන් ඊට අපෝර පොඩ්ඩක් මේකෙදී අපේ හිත මෙහිමයි මහායාන බුද්ධ ධර්මයේ කතාව කියන්නේ මේක අපේ තියෙන එකක් නෙවෙයි. අපේ හිත නිතරම ඇහෙන් රූප බලමින් කනෙන් ශබ්ද ධර්මෙන් පිටින් අරමුණු ටොං ගණන් ඇතුළට ගනිමින් ඉන්නේ. අපි ජීවත් වෙනවා කියලා කියන්නේ ඒකයි රූප බල ඉවරයක් නේ. ශබ්ද අහල ඉවරයි. ටොං ගණන් ඇතුළට එනවා. දැන් භාවනාවේ එක අරමුණට හිතගෙන ඒකත් නැති වුණාට පස්සේ පිටින් අරමුණු වෙන ගතිය 100%ක්ම කපා හැරියානේ. එතකොට ඇතුලේ තියෙනව පිට දාන්න ගන්න. ඒක තමයි මේ අපි ආයතනයක් ගණදුනු නතර කරුවාට පස්සේ පිටින් කවුරු හරි නැත්තම් ඇතුලේ තියෙන වැටි කරගන්න නේ වෙලාවේ. ආන්නේ වගේ හිතට පිටින් එන අරමුණු අපිට නතර කරන්න බෑ. මායя තොන් ගණන් දෙනවා. බුදුරජාණන්තේ හැංගිලා කියනවා ඔක්කොම අරමුණු වලට උඹට ප්‍රිය එකක් කරගනින්. අරගෙන ඒකත් ගෙවෙනකම් බලපන්. දැන් මොකද වෙන්නේ පිටින් එනව නතර වෙනවා. නතර වුණාට පස්සේ හිතේ තියෙන දේවල් පිට දානවා. ඒ පිට දාන දේවල් හිතින්ම වාගත්ත දේවල් වුණාට ඇති දේවල් වලට වැඩි ප්‍රകൃතිය පෙන්නනවා. හරියට හීනෙක ඉන්නකොට වගේ. ඉතින් ඒ නිසා කියනවා උඹ කවුද කියලා හරියට දැනගන්න ඕනේ නම් අරමුණ ගෙවෙන කම්ම ඉඳලා බලපන් මොකද වෙන්නේ කියලා. එතකොට ඇතුළේ ඉන්න යකා එළියට එනවා. එතකම්ම වෙන්නේ පිටින් එනව ඇතුළට එන එකනේ. ඉතින් ඒක නිසා අපි එතෙන්ට යනකොට සීලයක් නැත්තම් ශ්‍රද්ධාවක් නැත්තම් සතියක් නැත්තම් මේ මනුස්සයට নানা ප්‍රකාර දේවල් පේනවා. බීතිකා ගන්නවන දේවල් පේනවා, දිව්‍ය ලෝක පේනවා, බුදුහාමතුරු පේනවා, දේවදත්ත පේනවා, ඔලු කටු පේ. ගොඩක් දේවල් පේනවා. එයා එතකොට මතක තියාගන්න ඕන අන්න මේ වගේ තැනකටපත් වෙන නිසායි කල්ැතුවම ශ්‍රද්ධාව තියාගන්න කියලා බුදුහාමර කියනවා. කල්ැතුව සමාදන් වෙච්ච සීලයක් තියාගන්න කියනවා. කල්ැතුව මෙතෙන් නිකන් වඩලත සතියක්. ඔන්න තුන කණප්පක කකුල් තුන වගේ. අතෙන්ද ගියාට පස්සේ මතක තියාගන්න ඔය මොන ගඳාවත් මගේ සීලය කඩන්න බෑ. ඔය මොන ගඳාවත් මගේ සද්ධාව කඩන්න බෑ. ඔය මොන ගඳාවත් මගේ සතිය කඩන්න බෑ. කියලා විශ්වාසයේ ගොඩනගනට පස්සේ වෙනවා බුදුහාමුදුර අපිට හදිස්සියට අඟුරු කැටයක් දීලා තියෙනවා ආරස්සක යන්ත්‍රයක් වගේ. අපිට සද්ධාවක් දීලා තියෙනවා, සීලයක් දීලා තියෙනවා, සතියක් දීලා තියෙනවා. ඒ තුන සීපත් කරන්න වෙන විදිහකට කියනවනම් ඔය සෙල්ලම තමයි මරණදී සිද්ධ වෙන්නේ. මරණ මොහොත එනකොට අපි මරණයට පොඩ්ඩකට කලින් ඇහි රූප ගැනීම නතර වෙනවා. ඇහැමරෙන්නේ නැහැ. සද්ද ඇහිම නැතිලා යනවා. ගන්ධ රස පහස නැහැ හිත වැඩ. ඉතින් මයි ළඟ ඇවිල්ලා මිනිස්සු මූණ අට කරගෙන අඬන හැටි පේනවා. දැන් තේරෙනවා මේ මිනිස්සු දකින්නේ මම මැරිලා වගේ මම මැරිලා නැහැ. මට කියන්න ඕනේ මේගොල්ලන්ට කලබල වෙන්න එපා. උඹ හිටපන් මට උඹලට අතපය වැඩ කරන්නේ නැහැ. එතකොට පිටින් එන සංඥා කපා හැරෙනවානේ. එතකොට තමන් කරන ද අකුසල කර්ම හෝ කුසල කර්ම ඉතින් කොච්ච දාන්න පටන් ගන්නවා. කෝක ඉස්සරහටයිද කියන එක බුදුහාමර කියන්නේ ගාල ඇරපු ගමන් ඉස්සරහට එන්නේ මීමෙද්ද දෙනක්ද පැටියෙද්ද නෑම්බියක්ද කියන්න බෑනේ. දොර ගාමින් එක වයින්නෝනේ. ආන්නේ වගේ තමයි අපි වඩන ලද හිතකින් නොවඩන ලද හිතකින් මරණයටපත් වෙනකොට අවසානෙට ආසන්න කර්මය මොකක් වෙයිද කියලා කිසිම කෙනෙකුට කියන්න බෑ. නමුත් මේක අද්දකපෝ කෙනා දස දසදහස්වර උපාසකම්ම කිව්වාගේ මහත්ය කිව්වාගේ දහස්වර අද්දකපක තියෙනවා මේ මොනවත් අරමුණු වෙන්නේ නැති වෙලාවෙදී මට සද්ධාව සිහි වෙන්න කොච්චර පුහුණුවක් ඕනද කියලා හිතන්න. මට මේ වෙලාවේදී මගේ සීලය කැඩලා නැහැ කියලා සිහි වෙන්න කොච්චර පුහුණුවක් ඕනේද? මට මේ වෙලාවේදී වඩලද සතිය ගමනට හැරෙමිටියක් වගේ ඉන්නවා කියන එක සරණ කියන එක. ඒකට කියන්නේ අදිමොක්ඛ චෛතසිකය කියලා. අදිමොක්ඛය කියලා කියන්නේ නොසැලෙන මනසක් තියෙනවා. එතකොට මාරයත් බයයි. එතකොට අපිට ඊගාව මරණයන් මැත්තේ ඊගාට යන ගමන කල්ැතුව එල්ල කරලා වෙලා තියෙනවා. එල්ල කරලා නැති කෙනෙක් අශෝක රජුරෝ 84000ක් විහාර දේවල හැදුවා. අන්තිමට මැරිලා දවස් 7ක් පිඹුරෙක් කියලා හිටියයි කියලා කියනවා. අපිට උන්ද කරපු දේවල් කරන්න බෑනේ දැන්. අපි පිඹුර ලොකු සයිස් එකට එන්නේ ඊට පස්සේ ඉතින්. පිඹුරෙක් වෙන එක නෙමෙයි ලොකු පිඹුරෙක් වෙනවා. මල්ලිකා බිසව කෙලින්ම අපායි. බුදුජානන්තට ලැජ්ජයි කියන්නේ. ඒ මොකද හිත වඩලා නැහැ අවසාන මොහොතේ මොනකක් අල්ලයිද කියන්න බෑ. ඒ නිසා මේක වෙච්ච කෙනා මරණේ වරක් අත්දකලා තියෙනවා දැන්. එයාට කරන්න තියෙන නැවත නැත් මේක වෙnderලා සියලු අරමුණු වෙන එක පොඩ්ඩකට නතර කරලා හික්ම උපන් හිත ඒකල බලාපන් දැන් මොකාද යට ඉන්නේ කියලා. ඒක දිහා බැලුවොත් කවවම කවදාකවත් හොඳක් දකින්න හම්බ වෙන්නේ නැහැ. පේන්නේ මේක ඇතුළේ ඉන්නට කළු පාට භූතයක් පේන්න ගන්නවා. ඒ නිසයි අපි ඒක බලන්නේ නැතුව මේ අනුන්ගේ රූප බල බල මාල්නි පොන්ස් එක දිහා බලනවා, ගාමිනි පොන්ස් එක දිහා බලනවා, අර චිත්‍රපටි බලනවා. මොකද බැරි වෙලා හරි මේක දැක්කොත් වහකණ්ඩ වෙන්නේ. ඒකයි බුදුහාමර කල්ලාතු ගුරුකම් කළ කියන්නේ සද්දා හොඳට තියාගනින්. සීලය හොඳට තියාගනින් සතිය හොඳට තියාගනින් ඔතෙන් ගියාට පස්සේ අනම්මනම් ජපක මන්ත්‍ර දාන්න එපා උඹම වඩලන ශ්‍රද්ධාවත් උඹේම සීලයත් උඹේම සතිය වඩපන් අන්න එතකොට බුදුහාමතර එනවා වගේ පේනවා එතකොට යාට තියෙනවා මරණය කල්ැතුව අත්දකලා ලෑස්ති වෙන්න පුළුවන් ඒකේ මේ මේ ගෝත්‍රික ගෝත්‍රික ජනතාවන් අතර මේ වගේ දේවල් කරලා එතෙන්දී පාලනයක් තියෙන මිනිහට විතරයි ගෝත්‍රේ නායකත්වය දෙන්නේ බුදුජාන විශ්වගේ ක්‍රමේ මේ අපි ලස්සන රූප ශබ්ද ගන්ධ රස පිළිබඳ එක සැපක් කියලා කිව්වට පොහොසත්කමක් කියලා කිව්වට ඒක නිසා අපි මත් කරවල තියන් ඉන්නවා. ඔක නොදී හිටපම් බලන්න මොකද වෙන්නේ කියලා. එතකොට අර ඇතුළේ තියෙන ගොජේ එළියට එන්න පටන් ගන්නවා. ඒක දැක්කනම් කවුරු හරි දැක්කනම් යාට පේන්න පටන් ගන්නවා මේ නොකිය වසංගගෙන ඉන්න දේ කුණු වෙච්චි හත් අවුරුද්දක් ගිය අසුචි වලක් වගේ කියන ඔබ කවදානම් බොන වතුර රිඳක් පාටපත් කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් අහනවා. හත් අවුරුද්දක් කුණු වෙච්ච අසුචි වලක් කොහොමනම් බොන වතුර රිඳක් පාටපත් කරන්න පුළුවන් හේද මේ වසාගෙන ඉන්නේ කියාගන්න බැරුව මොන්න තරම් කුණු කන්දලද? උඩ පොඩ්ඩක් එළියට එන්න දෙන්න හත් ගම් හතකට ගඳ ගන්න. ගඳ විතරක් නෙවෙයි. ගොඩක් දේවල් වෙනවා. නමුත් ඒකට මෝන දීපු මනුස්සයාගේ වීරත්වයේ හිතන්නේ එයාගේ තියෙන පෞරුෂත්වය හිතන්න, එයාගේ සතිය හිතන්න, එයාගේ සද්ධාව හිතන්න, එයාගේ සීලය හිතන්න. ඒ මනුස්සයා ඒකෙන් වැඩ ගන්නවා. ඒ නිසා අනිත් දවසේ ඔయిత වැඩි ගඳාවත් ඒකටම යන්න ඕන. ඉතින් අපිට මේ දවල් ගෙදර තියෙන ඔක්කොම වැඩ ඉවර කරලා කොයි වෙලාවද හම්බෙන්නේ ඇද්දක වහගෙන ඉන්න. සද්ද නැත්නකට වෙලා යන්න. දවස් 30ේම ටෙලිවිෂන් එක දාගන්න. දවස් 30ේම රේඩියෝ එක දාගන්න. වැඩිම කනවා. වැඩිම සුවඳ කරනවා. වැඩිම අර සැප පුටුවේ මේ ආසනේ වාඩි වෙවේ පස්තරත් කරනවා. ඉතින් කොයි වෙලාවද අපිට මේ ගන්ධ රස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නැති චිත්තක්ෂණයක් ගැන හිතන්න පුළුවන් වෙන්නේ ඊතන්ද මට අමාරුයි. ඒක උනාට පස්සේ එන බය ඊට පස්සේ එන අනිශ්චිත භාවය දිහා බැලුවොත් අපි කොච්චර අනාථද අසරණද කියලා හිතෙනවා. භාවනා නොකරන මිනිස්සයා මොනවද එල්ලෙට සරණට තියානේ කතරගම දෙවියතරණට යනවා සායිබබා එල්ලකට ඉන්නවා අර යන්ත්‍ර මේ යන්ත්‍ර දානවා පිළිත් නූල් ගැට ගන්නවා බෝධි පූජා දෙනවා මේ බය වෙන මොකක්වත් නෙමෙයි මේ සත්‍ය දකින්න තියෙන බය එஞ்சා ඔන්න ගන්ධස්තරට එන්න දෙන්න පුළුවන් නම් ආයෙත් දවසේ ආයෙත් ඉල්ලන්න ඉල්ල හැබැයි එන්නේ එයා කරන් තියෙන ඒ කර්මණු දාලා අරමුණ ගෙවෙන එකම් බලන්න ඒක සෙල්ලමක් නෙමෙයි දැන් ඇති කියලා හිතනවා එතකොට අපි මෙහෙම සාකච්ඡාවක් කරන්න අපි දැන් ගියේ දෙකමාර දෙකමාර ඈ දෙක 10 එතකොට අපි දෙකේ ඉඳලා දෙක 3ට 10 වෙනකන් අපි සක්මන් කරමු සක්මන් කරලා තේ ටිකක් බීලා 3ට බණ කියලා 3:45ට නතර කරලා මේ ඔක්කොටම ශ්‍රම දාන කරන කට්ටියටයි දාන කැත්තණ්ඩයි සිල්ලත්තණ්ඩයි හාමුදුරනේ ඔක්කොටම සතිපාසල චිත්‍රපටිය පෙන්වනවා. ඒකේ ඒකේ පෙන්වන්න හදන්නේ මේ ඉස්සරහට අපි පාසල් දරුවන්ට අපි මේ දැන් ඉගෙන ගන්න දේ පාසල් පන්තිය තුල ගැන්වීම සඳහා ඉදිරිපත් කළ තියෙන යෝජනාවක්. ඉතින් ඒක බලලා එතකොට අපිට ඒකට 3:45 නැත කරපන් 4යි කාලෙ විතරකම් වෙලා යයි. ඊට පස්සේ අදාළ අන්තත් එක්ක අපි ඒක සාකච්ඡා කරලා අනුරාධපුරේ දිස්ත්‍රික්කේ අපි මේක කොහොමද කරන්නේ මේ අපේ වැඩේ යන ගමන් සතිපාසල කරන්නේ කොහොමද කියලා පොඩ්ඩක් මට ආසයි සාකච්ඡා කරන්න. ඒ නිසා මම මේ යෝජනා කරන කාලසටහනට එකඟද? ඒ කියන්නේ අපි මෙතන ඉන්න පැයක් සක්මන් කරලා දෙකට 10 වෙලා තුනට 10 වෙනකන් සක්මන් කරලා ඊළඟ පස්සේ ටිකක් දෙයිද දන්නෙත් නැහැ නැද්ද දන්නෙත් නැහැ ඒක නම් විශ්වාස නැහැ. දුන්නොත් බීලා තුනට එකතු වෙනවා බණහන්. හොඳයි එහෙනම් අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡා සමාප්ත කරනවා. තේවතුලගේ තියනද බොණ්ඩ ගෙනල්ලා හදලා තියනද? හරි. තේවතුලට අකතර දෙන්න කියලා කියමු 3ට 10ක් අතර තියේදී අපි ඈ හතට. ඒ කිය එහෙමනම් සතිපාසල බලන්නේ නැතුව යන්නේ එකයි තියෙන්නේ. ඒකෙත් අපිට පුළුවන් ඇත්තට ඒ ඒක පහසුකම් හරි ගසලා දෙන්න කාට හරි බලන්න. නමුත් මම හරි කැමති කට්ටිය එකතු වෙලා බැලුවොත් අපිට එකතු වෙලා ඒක සාකච්ඡා කරන්න දේවල් තියෙනවා. පැය භාගිකුත් නෑ ඒක. එතකොට දෙකමාරට එනම් අපි එකතු වෙනවා බණට. එතකොට 3යි කාලෙ විතර නෝට ඉවර කරලා 3 4 වෙනකොට ඈ එතකොට මෙහෙන් කීයට යන්න ඕනේ? කොතේද යන්න ඕනේ? ආ මෙතෙන් කන්දෙන් බල්ලට තල්ලු කරන්න පුළුවන් විනාඩි කපය කාලක් යන එක නෑ ඒකට. ඔය එහෙනම් අපි මෙහෙම එකක වෙනවා දෙකමාරට අපි නැවත එකතු වෙනවා. ඊට පස්සේ 3යි කාලට විතර ඉඳලා සතිපාසල බලලා සාකච්ඡාවක් තියෙනවා මම කැමති මේ සම්බන්ධ වෙන විවිධ පාර්ශවලින් ආපු අයගේ මත විමසන්න කියලා මේ වැඩසටහන සංවිධානය කරලා තියෙන අපි හතරට වැඩපිළිවෙල නිමාව සටහන් කරනවා. මේ අම්මලා දෙන්න හින්දා කරන්නේ. හතර හතරට යන්න ඕන ඔක්කොටම. කොහටද යන්නේ? කයි කරාටද? ගණේ? ගණේ. ආ, ගලේ. ඒක දැන් අම්මලා කොච්චර දුරින්ද දෙන්නේ? තියෙන. නෑ නෑ අම්මලා ඉන්නේ මග. හරි අපිට වැඩන්නේ අපි හතරට කන්දෙන් පල්ලට තල්ලු කරපුවා අපිට ඉවරයි. මේ තේ හදලා තිනෝගේ. මේ අපිට පූජා කරනවා තේ හදන මැෂින් එකක්. ඒ නිසා මේක අපි නෝන මහත්තයටම කියවු තුන වෙනකොට තේ හදලා තියන්නේ. තේ 70ක් හදන්න පුළුවන්. මේ සුළු ගාණක් වීදම් වෙනවා. ඉතින් අපි මේක මේක අත ගහන්න දෙන්නේ නැහැ. දැන් ඔක්කොමලා සාදු කියන්නේ. හැබැයි තේ වතුර බීලා දීවැඩියව හදා ගන්නකොට අපි ඔට්ටු නෑ. මේකේ තියෙන තේ වල සීනි ගාන ඔක්කොම දීලා තියෙන්නේ. බෑග් එකක් දාපුවාම තේ 70ක් හදන්න පුළුවන්. එතකොට අපි තිබ්බාම ඕන කෙනෙකුට මේකේ තියෙන අර විසිකරන කෝප්ප පාවිච්චි කරන්න මම කියනවා විසිකරන කෝප්ප පාවිච්චි කරන්න එපා. ඕපටි අකෝදලා තියන්න. එහෙනම් මේ ගිහිලා හරික තුන දෙකමාර වෙනකොට අපිට තේ ඕනේ. නේ? දෙකම හදන්න පුළුවන්ද? හරි. එතකොට හදලා අපි මේක මේ බුද්ධ පූජාවක් තියමු තුන දෙකමාරට ඊට පස්සේ අපි මේක මේ සිල් පිරිසට සිල් පිරිස සතු කරලා තිනවා කැමති විලාක ඇවිල්ලා තේ එකක් පිළියන. හොඳ එහෙනම් සම්බන්ධ වෙච්ච සීල දෙනාටම තෙරුවන් සරණයි. හැබැයි කතා කරලා නම් අහුවෙන්න එපා. දැන් මෙතෙල්ල ගිය වෙලාව ඉඳලා සක්මන් කරලා එනවා මිසක්කා මේ එක එකනා කතා කරගෙන ඉන්න එපා. කමාමි කමිතබ්බං සෝපත්තේ සෝපත් කතා කරන්න එපා. ඉතින් මං කිව්වේ මෙතෙන්දි කතා කරන්න එපා. තම තමන්ගේ වැඩක් දාන්න. දැන් මම කිව්වනේ ඔක්කොම කරන්න තියෙන දේවල් එක එකනා කතා කරන්න. කතා කරුවොත් අපාමාරේ නඩත්තු කරන්න.